ඉතින් ඒ වගේම ඒ ශක්තියව සඳහා අපි හැම දිනාටම අද ගොඩාක් වටිනා දවසක්. විශේෂයෙන්ම ලංකා වාසී බෞද්ධ ජනතාවට මීට අවුරුදු 2300කට ඉහතදී අද වගේ දවසක තමයි ඒ මගේ අමාමෑණි සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කළ නිවීමේ පණිවිඩය අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ විසින් අපිට උරුම කළ දුන්නේ මේ ශ්‍රී ලංකා ධාරණතාවණයට රැගෙන ආවේ. ඉතින් ඒ කලන වැට මේ ලංකාදීපේට පැමිණි අද වගේ ශ්‍රේෂ්ඨ දවසක අපි හැමදෙනාම මේ සූදානම් වෙන්නේ අපි වෙත ලබා දුන්නා වූ උතුම් පණිවිඩය අපිට හැකි ශක්ති ප්‍රමාණයෙන් අද දවසේදීත් අහගෙන ඊට අනුව ප්‍රතිපත්ති ධර්මයේ හැසිරීලා කෘතෝපාකාර ගුණ සැලකීම් වශයෙන් තුනුරුවන් පූජා කරන්නට. ඉතින් හැම දිනාටම මම මතක් කරනවා මම මෙතන ඉඳලා බොහොම වටිනා දහම් කරුණු ටිකක් කියලා දෙනවා. මේ ටික ටිකක් ගැඹුරු ස්වභාවයෙන් යුක්තයි. ඒ නිසා ඊ타මත් නුවමනාවෙන් ඊ타ත්ම ඕනෑකමින් මේ දේශනාව ශ්‍රවණය කරන්ට කියලා මතක් කරනවා. ඇයි අපි ඒ තරම් ඕනෑකමින් වමනාවෙන් මේ ධර්ම දේශනාකට ශ්‍රවණයකට යුත්තේ වෙන මොකොත් නිසා නෙමෙයි ඔබත් අපිත් හැමදෙනාම කෙරවලක් නොපෙනෙන සසරක ඉපදෙමින් මැරෙමින් මැරෙමින් ඉපදෙමින් යනවා මේ දුක්සහගත සසර නිමා කරන උපාය ලැබෙන්නේ කල්යාණ මිත්‍ර ඇසුර තුලින් සද්ධර්ම තුලින් විතරයි පින්වත්නි ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කරන දවසක් මහණෙනි එක කල්පයක් තුල එක කල්පයක් තුල මේ එක සත්වයේ නොයෙක් නොයෙක් ආත්ම භවවල උපදිනකොට ඒ උපන්න හැම ජීවිතයකම තියෙන ඇටසැකිලි එකට එකතු කරන්න පුළුවන් නම් ගොඩ ගන්න පුළුවන් නම් ඒවත් නොනසී පවතිනවා නම් මහන්නේ මෙන්න මේ වේපුල්ල පරිවිතය තරම් අතිවිශාල ඇටසැකිලි කන්දක් ගොඩ නැගෙනවා එක කල්පයක් තුල විතරක් එක සත්‍යයක්. ඒ තරම් සසර මහා දුකක් වින්ද අපි ඒ භවයෙන් වෙහෙර නිසාද අපිට පේන්නේ. ගොඩාක් දෙනෙක් කියන කතාවක් තමයි අනේ හැමෝටම ඉතින් අපිට දුක කියන එක තේරෙන්නේ නැහැ. එහෙම දුකක් නැහැ නේ. ඉතින් අපිට බණ භවනාවක් කරන ධර්මයකට අපිට එහෙම ලොකු දුකක් නැහැ නේ කියන්නේ. ගොඩක් දෙනෙක් කියන අපිට දුක කියලා එකක් තේරෙන්නේ නැහැ කියන එක. නමුත් නුවණක් තියෙන කෙනා අද දුක නෑ තමයි අද ලෙඩ වෙලා නෑ තමයි අද මහලු වෙලා නෑ තමයි දැන් මැරිලා නෑ තමයි නමුත් එයා දන්නවා අද දුකටපත් නොවුනාට මේ මම ඉන්නේ ලෙඩ වෙන මහලු වෙන මරණට යන යමින් පවතින මාවතකයි කියලා කල්ලතුවම හඳුනනවා ඉදිරියෙන් වලක් තියනවා නම් නුවණක් තියෙන කෙනා දන්නවා මේ පාර වැටලා තියෙන ආන්හාර වලටයි මං ඉදිරියට ගියොත් ඒ වලට වැටෙනවා කියලා. මොකද වැටෙන දවසට මොකක් කරන්න පුළුවන්ද? කරන්න බෑ. එහෙනම් දුක කියන එක ජීවිතයට ආපු දවසට අපිට මුකුත් කරන්න බෑ. ඇත්තටම දුක නැතුව තියෙද්දි තමයි දුකට එන්නේ ඉස්සෙල්ලා නුවණැති කෙනා දුකෙන් මිදී ගන්න ක්‍රමෝපාය හොයන්නේ. ඒකයි ගොඩක් දෙනෙක් අද තමන් ඉන්න වටපිටාව බලනවා. අද අපිට දුක නැහැනේ ඉතින්. මොකද දුකම කියන එක ජීවිතෙම වෙන්න ඕනේ. දුකෙන් මිදෙන්න වගේ. දුක කියන එක ජීවිතේ වෙච්ච දවසට අපිට දුක් විඳින්න වෙනවා මිසක. අහ දුකින් ඈතර වෙන ප්‍රතිපදාවක් පුරන්න හොයන්න බෑ. දුකින් ඈතර වෙන්න නම් දුක කියන එක උපදින්න ඉස්සෙල්ලා දුක කියන එක මාවත දුක කියන ධර්මතාවයට යන මාවතේ නේද මම ඉන්නේ කියලා කල්ැතු හඳුනගෙන කල්ැතු හඳුනගෙන ඒ දුකෙන් ඈතර වෙන මාවතේ ගිහිලා දුකෙන් මිදෙන්න ඕනේ. බුදුරජාණන් වහන්සේගේ කාලේ බලන්ද මහා පුණ්‍යවන්ත ඇත්තු සමහර කෙනෙක් නැtei කියන වචනේ අහලා නැහැ. ඒත් ඒ බඳු අය දුක කියන එක තේරුම් ගත්තා. සමහර අය බත් එන්නේ මේ මේසි උඩින් කියලා තමයි හිතුවේ. බත් කියන එක හැදෙන්නේ කොහොමද කියලාවත් දන්නේ නැහැ. ඈ එච්චරට පුණ්‍යවන්තයි. නමුත් ඒ බඳු අයත් ඒ ජීවිතය කියන එක දුක කියන එක ජීවිතේ වෙලාද? නෑ. නමුත් ඒ අය නුවණින් තේරුම් ගත්ත අද දුකක් නැති වුණාට අද දුක නොපෙනුණාට ජීවිතය අවසන් වෙන්නේ මේ වගේ දුකකින් නේද කියලා කල්ැතුව දුක කියන එක නුවණින් දැක්කා. ඒ හින්දා අද ජීවිතය තුළ තියෙන වටපිටාවට නෙමෙයි අපි මෙනෙහි කරන්න ඕනේ හිතන්න ඕනේ. අනාගතේ වෙන්න තියෙන තේ යමක ආරම්භයේ සැපසහගතයි නම් අවසන් වෙන්නේ දුකකින් නම් බුදුරජාන් වහන්සේ ඒකට සැපයි කියලා කියන්නේ තථාගතයන් වහන්සේ දේශනා කරන යමක් සැපයි නම් ඒකේ ආරම්භයත් ඒ වගේම පැවැත්මත් ඒ වගේ අවසානයත් සැපසහගත වෙන්නටම ඕනේ ආරම්භයේ සැපසහගත වුණාට අවසන් වෙන්නේ දුකකින් නම් ඒකට බුදුහාමුදුරුවෝ කවදා අවශ්‍යයි කියන්නේ. ඉතින් මේ ලෝකේ මොන විදිහට මහේසාර විදිහට කටයුතු කෙරුවත් ලෝකය කියන එක ජරා මරණ කියන ධර්මතාවයෙන් අවසන් වෙන නිසා බුදුරජාණන් වහන්සේ ලෝකෙ තිල තියෙන කිසිවක් සැපක් හැටියට පෙන්වෙන්නේ නැහැ. ඒ විතරක් නෙමෙයි බුදුරජාණන් වහන්සේ සසර දුකයි කියලා කියන්නේ මේ මිනිස්සෙක් වෙලා ලෙඩ වෙනකම මහලු වෙනකම මරණය කියන මේ ධර්මතාවයේ හින්දා විතරක් නෙමෙයි මේ සතර අපාය නිසා සමර ආත්ම භාවයන් තියනවා බුද්ධාන්තර ගණන් සෙමෝසට ටිකක්වත් නැතුව සාපිපාසව දෙකෙන් පීඩිත දුක් විඳින්න වෙන සමහර ආත්ම කියන කල්ප ගණන් නිහඬව පැහැෙන්න වෙන අවිචාදී නිර්යන් වල. අන් ඒ නිසායි බුදුරජාණන් වහන්සේ සසර දුකයි කියන්නේ. නමුත් භවයෙන් බැහැලා නිසා අපිට පෙනෙන්නේ නැහනේ. ඒ පෙනෙන්නේ නැති නිසා අපි බයක් නැතුව ඉන්නවා. නමුත් අපිට නොපෙනුනාට භවය කියන්නේ මහා දුක උපදවන දුකම පවතින වටපිටාවක් නිසා ලෞතර බුදුරජාණන් වහන්සේලා ලෝකේ පහළ වෙලා මේ දුක් සහගත සසරෙන් එතර වෙන වටපිටාව වෙන්නේ. ඉතින් අපි කෙරවලක් නැති සසරක ඉපදෙමින් මැරෙමින් මැරෙමින් ඉපදෙමින් මේ යන සසර ගමන අපිට නතර කරන්නට පුළුවන් වෙන්න කවදා හරි ලෞතර බුදුරජාණන් වහන්සේලා දේශනා කළ ඒ ධර්මය අවබෝධ වෙච්ච දවසටයි. ඉතින් ඒ ධර්මය ටිකක් ගැඹුරුයි. මම ඕගලන්ට ඊ타මත්ම වටිනා දහම් කරුණු ටිකක් කියලා දෙන හැබැයි හොඳට මතක තබා ගන්නට ඕනේ මම මේ පෙන්වන්න හදන දහම් කරුණු ටික අතිශයම ගැඹුරුයි. ඕගොල්ලෝ හිත ඇතුලෙන් එක එක දේවල් හිතේ හිතේ හිත හිත හිත හිත හිටියොත් මම මේ පෙන්වන දහම් කරුණු ටික තේරුම් ගන්න බැරි වෙයි. ඒ හින්දා හිත ඇතුලෙන් නොඑක් නොඑක් දේවල් හිතන්නේ නැතුව මේ ස්වාමීන් වහන්සේ කියලා දෙන්න හදන්නේ මොකක්ද කියලා හොඳ වමනාවෙන් හොඳ ඕනෑකමින් හැමදෙනාම මෙන්න මේ කාරණාව මේ දේශනාව ශ්‍රවණය කරන්ට කියලා නැවතත් මතක් කරනවා. පින්වතුනි බුදුරජාණන් වහන්සේ මේ දේශනා කළ ධර්මය අතරින් ශ්‍රේෂ්ඨතම ධර්මය තමයි මොකද්ද චතුරාර්ය සත්‍ය නැත්නම් පටිච්ච සම්පදාය ධර්මය යෝ ධම්මං පස්සති සෝ පටිච්ච සම්පදාං පස්සති යෝ පටිච්ච සම්පදාං පස්සති සෝ ධම්මං පස්සති යමෙක් ධර්මයේ දැක්කම එයා පටිච්ච සම්පාද කියන ධර්මතාවය දැක්ක කෙනෙක් යමෙක් පටිච්ච සම්පාද කියන ධර්මතාවය දැක්කම එයා ධර්මය දැක්ක කෙනෙක් ඒ ධර්මය දැක්ක කෙනෙක් අඩුම ගානේ භවයේ හත්වතාවකට වඩා යන්නේ. මේ දුක්ඛාගත සසර ගමන අවසන් කරනවා නිවා කර ගන්නවා. කෙරවලක් නැති අනන්ත සංසාරේ දුක්ඛින්ද අපිට මේ ජීවිතේ හරි අන්තිමාත්ම භාවය කරගන්න පුළුවන් නම් එහෙම නැත්තම් අන්තිමාත්ම භාවය කරගන්න වටපිටාවට හොයන්න පුළුවන් නම් ඒ අපි ලැබූ මනුෂ්‍ය ජීවිත හිස් වෙන්නේ මම හිතනවා මේ දේශනාව හරියට අහලා හොඳ වමනාවෙන් අහගෙන හිටියොත් තම තමන් ලැබපු මනුෂ්‍ය ජීවිතේ හිස් නොවන ඒ ලැබපු මනුෂ්‍ය ජීවිතයට වටිනා අර්ථයක් එකතු වෙන ධර්මඥානයක් පහළ කරගන්න ඔගොල්ලෝ හැමදෙනාටම පුළුවන් වෙයි කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේ ওই පටිච්ච සමුප්පාද ධර්මයේ දේශනා කළ ක්‍රම කීපයක් තියෙනවා. අපි ප්‍රධාන වශයෙන් දන්නේ අංග 12ක්නේ අවිද්‍යාව පත්‍ය සංකාර සංකපර සංකාර පත්‍ය විඥාන කියලා පටිච්ච සමුපාදයේ අංග 12ක් වශයෙන් විස්තර කරන්නට පුළුවන්. ඊට පස්සේ කාල තුනක් වශයෙන් විස්තර කරන්නට පුළුවන්. අතීත කාලය, වර්තමාන අනාගත කියලා. ඊට පස්සේ සංදි තුනක් වශයෙන්ුත් හේතුඵල සංදි ඵල හේතු සංදි හේතුඵල සංදි කියලා සංදි තුනක් වශයෙන්ුත් විස්තර කරන්නට පුළුවන්. ඊට පස්සේ ආකාර 20ක් හැටියට දේශනා කරන්නට පුළුවන්. කොට්ටාස හතරක් හැටියට දේශනා කරන්නට පුළුවන්. මූල දෙකක් හැටියට දේශනා කරලා තියෙනවා. ඔන්න ඔය අතරින් මම අද ආකාර 20 කියන එක්තරා ක්‍රමයකට පටිච්චසමුප්පාදී තථාගතයන් වහන්සේ දේශනා කළ දහම් පරයය තමයි මාතෘකාව වශයෙන් තිබුවේ. පටිච්චසමුපාද ධර්මයේ අපි අවිද්‍යාපච්ච සංඛාරා කියලා ඉගෙනගෙන තියෙන දන්න දුක ඇති වෙන හැටි ලෝකයේ ඇති වෙන හැටි දේශනා කළ ඒ දහම් පරයය පෙන්වන ක්‍රම තමයි පටිච්චසමුපාද නැමැති ධර්මතාවයේ තථාගතයන් වහන්සේ අපිට පෙන්වලා තියෙන ක්‍රම ප්‍රභේදයන් තමයි මම මතක් කළේ ඒක අතරින් ආකාර 20 කියන පරයයක් තියෙනවා අන්න ඒ ටික මම මාතෘකා කළේ අපි ඒ ටික හොඳට පොඩ්ඩක් බලමු අතීත හේතුෝ පංච ඉදානි ඵල පංචකං ඉදානි හේතුෝ පංච ආයතින් ඵල පංචකං ඒ කියන්නේ අතීත හේතු ධර්මතා පහක් නිසා අතීත හේතු ධර්මතා පහක් වෙනවා බුදුරජාණන් වහන්සේ. පහක් නිසා වර්තමාන ඵල ධර්මතා පහක් ලැබෙනවා. ඒතොර 10යි. ඊට පස්සේ වර්තමාන ආපහු හේතු ධර්මතා පහක් හැදෙනවා. ඒ නිසා අනාගත නැවත ඵල ධර්මතා පහක් හැදෙනවා කියලා මෙන්න මේ වගේ පහේ පහේව හතරක් වෙනවා. අපි ඒක පොඩ්ඩක් බලමු. මෙන්න මේ ටික අපිට තේරුම් ගන්න පුළුවන් වුණොත් මේ කර්ම භවයේ සම්පූර්ණ අවසන් කරලා මේ දුක්ඛාගත සසර ගමන අපිට අවසන් කරන්න පුළුවන් වෙයි. අපි හැම කෙනෙක්ම මේිට පෙර භවයේ කොතනක හරි කුමන ආත්ම භාවයක මිනිස්සු විතරක් නෙමෙයි කුමන හෝ ආත්ම භාවයක හිටියානම් එතන ඇත්ත ඇති හැටි නොදන්නාකම නිසා කර්ම නිමිති හදාගෙන ඒ කර්ම නිමිති වලට තණ්හාව උපාදානය කියන කෙලස් ටික එකතු වෙලා කර්ම භවය කියන ධර්මතාවයක් හැදුනා. අන්නේ පෙර අවිද්‍යා කර්ම තණ්හා උපාදාන භව කියන ධර්මතා පහ කර්ම භවයේ හැදිලා තිබුණ එකේ විපාකයක් හැටියට එතන ධර්මතා පහක් තිබුණා අන්නේ ධර්මතා පහේ විපාකයක් හැටියට ඔබත් මමත් හැමදෙනාම ප්‍රතිසන්දි වශයෙන් මෙන්න මේ අද මව කුසකට සතර මහා ධාතු රූපයකට උප්පත්ති වශයෙන් පැමුණා. හරිද? එතකොට පෙර අවිද්‍යාව කර්ම තණ්හා උපාදාන භව කියන ධර්මතා පහක් තිබුණා. ඒකට කියමු පෙර අවිද්‍යා කර්ම නැත්නම් පෙර කර්ම රස කරගත්ත නිසා කියලා කියන්නේ. පටිච්චසමුප්පදී අවිද්‍යාව පච්ච සංඛාරා කියලා කාරණා දෙක කිව්වට ඒ දෙක තියෙන තැනක ඒ අවිද්‍යා කර්ම කියන නිමිති වලට තණ්හා උපාදාන කියන කෙලස් ටිකකුත් එකතු වෙලයි අපි මෙතෙන්ට ආවේ. හරි. හරි එකත් අපිට පේන්නේ නැහැ කියමුකෝ. නමුත් මෙතෙන්ට එහෙම පෙන්ව වෙන මොකුත් නිසා නෙමෙයි. නැත්තම් අපිට හිතෙන්න පුළුවන්නේ ඕපපත්තිකයි කියලානේ. එහෙම නැත්තම් ඒ හේතු ටික දන්නේ නැති හින්දා තමයි අපි දෙවියෙක් මෙව්වා, බ්‍රහ්මයෙක් මෙව්වා, නැත්තම් අහේතුකයක් ප්‍රත්‍යකයි කියලා කියන්නේ. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කරන හේතුඵල ධර්ම. අපි මේ මම, මිනිස්සු, දෙවියෝ කියලා කතා කළාට මේ අපි උපන්නා කියලා කියන තැනක ඵලයක්. පෙර අවිද්‍යා කර්ම කියන හේතු ධර්මතාවයක ඵලයක් ඇටියට තමයි අපි උපත්ති වශයෙන් මෙන්න මේ ස්ථානට ආවේ. හරිද? මෙන්න මෙතන තමයි දැන් හරි වටිනා තැනක් තියෙන අපිට තේරුම් ගන්න. මොකද පුරාණ කර්මයට අපි උප්පත්ති වශයෙන් ආවනම් මෙන්න මේ පුරාණ කර්මයට විපාක හැටියට උප්පත්ති තැන ඇත්ත ඇති හැටි දැකලා අපිට ඉන්න පුළුවන් වුණා නම් අලුතෙන් කර්මපවයක් හැදුනේ නැත්තම් මේ සංසාර ගමන නවත්තන්න පුළුවන්. ඔන්න ඔය පුරාණ කර්මයට උප්පත්ති වශයෙන් ආපු තැන පින්වතුනි අපි හැම කෙනෙක්ම ඉන්නේ නිවනට ගොඩාක්ම ගොඩාක්ම කිට්ටු. නුවණ කියන චූටි දෙයක චූටි ධර්මතාවයක දැකීම් මාත්‍රයක් දැනීම් මාත්‍රයක් විතරයි අවශ්‍ය. ඒ මට්ටමේදී රළු කෙලෙස් මුකුත්ම නැහැ. පොඩි ළමයා කුඩා ළමයා කියන මට්ටමේදී කෙලෙස් මුකුත්ම නැහැ. කෙලෙස් ඇති කරගන්න පුළුවන් අනුශය කියන ධර්මතාවය හිඳිලා නැති එක විතරයි තියෙන්නේ. හරි? ඒ වගේම තමයි මේ විපාක කියන ටික තුල අපිට ජීවත් වෙන්න පුළුවන් වුණා. අලුතෙන් සසරට යන ප්‍රතිසන්දිත යන කර්ම භවයක් හැදෙන්නේ නැහැ. කර්ම කෙලෙස් රැස් වෙන්නේ නැහැ. එහෙම වුණා නම් පුරාණ කර්මයට හටගත්ත මේ විපාක ටිකත් අවසන් වෙනවා අලුතෙන් කර්ම භවයක් නැති වුණාම පහනක් නිවුණා වගේ නිවිලා යනවා රත්න සූත්‍රයේ තියෙන නමුත් අන්න එහෙම තිබුණු අපි ඒ තරම් නිවනට කිට්ටුවටම පැමිණි අපි ඒ විපාක කියන ධර්මතාවේ ඇත්ත ඇති හැටි නොදකින්නවා කියන එකම කෙලෙසිය නිසා කර්ම භවය හදාගෙන අද හේතු ටිකක් හදාගෙන අනාගතයට ප්‍රතිසන්දී වශයෙන් යන හැටි තමයි මේ පටිච්චසම්පදාය පෙන්වන්නේ. පෙර කර්ම හේතු ටිකක් තිබුණු නිසා අද විපාක වශයෙන් ආවා. අද විපාක ටිකේ නුවණ ඇත්ත ඇති හැටි දැනගන්න බැරි වුණොත් අදත් කර්ම නැමැති හේතු ධර්මතා පහක් හදාගන්නවා හදාගත්තාම අද වගේම අනාගතයට ප්‍රතිසන්දි වශයෙන් යන්න වෙනවා කියන ටිකයි ඔකෙන් පෙන්වන්නේ. පුරාණ කර්මයට හටගත්ත මේ විපාක ටිකේ අපිට සිහි ඇතුව නුවණ ඇතුව ඇත්ත ඇති හැටි ඉන්න පුළුවන් වුණා. අද කර්ම භවයේ සකස් වෙන්නේ හැදෙන්නේ එහෙම වුණොත් මේ සංසාර ගමන අවසන්. ආය ප්‍රතිසන්දිත යන්නේ. අපි පොඩ්ඩක් ඒ පුරාණ කර්මයට හටගත්ත නිවනට බොහෝම කිට්ටුව තියෙන කර්ම භවයේ හැදුනේ නැති තාම කර්ම රස කරගත්තේ නැති ඒ විපාක ටිකේ ලක්ෂණ ටිකක් අපි පොඩ්ඩක් බලමු. හරි. ඔබත් මමත් හැම කෙනෙක්ම මේ සත්වෙක්ම මව කුසට ප්‍රතිසන්දි වශයෙන් පැමිණෙනකොට එහෙම නැත්නම් සතර මහා ධාතු රූපයකට මේ පුරාණ කර්මයට හටගත් විඥානයේ බැසගත් කමට තමයි අපි ඉපදිනවා කියලා කියන්නේ. හරිද? ඒ කියන්නේ විඥානය නැත්නම් සිත කන බොන ආහාරයෙන් හැදුණු සතර මහා ධාතු පටිවිපෝතීජ වායකන සතර මහා ධාතු කයකට බැසගෙන ඒ සිතේ තියෙන නාම කියන ධර්මතාව ටිකට මේ කයක් සවිඥානික වෙන එකට තමයි උපන්නා කියන්නේ. දැන් මේ කය අපිට ඇල්ලුවාම අත ගෑවහම දැනෙනවා සීත දැනෙනවා උෂ්ණ දැනෙනවා බඩගින්න පිපාසය දැනෙනවා. මොකද මේ රූපය මේ රූපය නාම කියන ධර්මතාවයකින් එක මිශ්‍ර වෙලා තියෙන නිසා. ඔන්න ඔය පුරාණ කර්මයට විපාක හැටියට මේ විඥානේ මේ කයට බැසගත්තාම ඒකට තමයි ප්‍රතිසන්දි විපාකය කියලා කිව්වේ. ඒ කය ඇසුරු කරගෙන හිත පවතින නිසා කය ඇසුරු කරගෙන සිත පවතින නිසා ඇහැ කන දිව නාසය ශරීරය කියන මනස කියන මෙන්න මේ ආයතන ටික තිබුණා හදාගෙන ආවා. අපි මේ ලෝකෙට එනකොට ඇහැ කන දිව නාසය ශරීරය කියන මෙන්න මේ ප්‍රසාද ටික ආයතන ටික විතරක් හදාගෙන මේ කයක් සවිඥානික වෙලා ඔන්න ওই ටික විතරයි අරගෙන ආවේ. ඒ එනකොට අද වගේ අපිට බාහිර පැත්තේ අද අපිට තියෙනවානේ ගෙවල් දොරවල් යාන වාහන ඉඩකඩම් ගංගා මූදු යල දෙලවල් අම්මා තාත්තා දුව පුතා ගැන මනසේ නිමිති ආන්ගේ නිමිති එකක්වත් තිබුණේ කොච්චර හරි අද අපිට ජීවිතයට වඩා ගොඩාක් වටිනාකමට හම්බ වෙච්ච බැඳිච්ච සවිඥානික අවිඥානික අරමුණු තියෙනෝනේ බාහිර පැත්තේ දැන් මෙතන හිටියත් ගෙදර ළමයා ඉන්නවද දන්නේ නැහැ කියලා බාහිර දේවල් ගැන හිත හිතාන ඉන්නේ. එච්චර දේවල් තියෙනවා. මෙතන ඉඳලා ගෙදෙට්ට යන පාර පවා හිතෙන්ම Tamanට බලන්න පුළුවන්. නේ? ওই ටිකට තමයි කර්ම භවය කියන්නේ. ද දකින්න දකින්න දේ එකතු වෙලා එකතු වෙලා අහන අහන දේ එකතු වෙලා එකතු වෙලා ඕගලන්ට අද හැදිලා තියෙනවා තමන්ගෙන් පරිබාහිර පැත්තේ ලෝකයක් අන්න ඒ ටික උප්පත්ති වශයෙන් අපි එනකොට කාටවත් තිබුණේ නැහැ. අපි ඔක්කොටම පොළව වුණේ මෙන්න මේ බම්බයක් වමන ශරීරය විතරයි. ඒක තමයි අපිට ලෝකේ උනේ. ඒක තමයි අපිට පොළව උනේ. හරිද? මම මෙන්න මෙතෙන්ද කියලා දෙනවා එක තැනක් අන්න එතනයි මෙතෙන්ද වටින්නේ. ඒ පොඩි ළමයා පුරාණ කර්මෙන් හටගත්තු විපාක ටිකේ ඒ කය ඇසුරු කරගෙන හිත පවතින නිසා ඇහැ කන දිවනාසය ශරීරය කියන මේ ආයතන ටිකේ උපවත්කම හැදුනේ පොඩි ළමයෙකුට. පොඩි ළමයෙකුගේ ඇහැ තියෙන හින්දා ඇහැට බාහිර රූප ගැටුණා. ඒ ඇහත් රූපයක් දෙන්න තියෙන තැනට චක්කු විඥානය කියන සිත යෙදුනා. ඒ හින්දා ඒ තුන් දෙනා නිසා පොඩි ළමයට යමක් පේනවා. පේන දෙයට හිතනවා කියනවා කරනවා පේන දේ විඳිනවා. හැබැයි පේන්නේ රූප කියලා කියනවත් ඇහැ කියනවත් ඒව මොකුත් දන්නේ නැහැ. පේනවා. පේන්නත් හේතු ටිකක් නිසා. ඇහැ නිසා ඇහැට රූප ගැටුණු නිසා ඊට අනුගතව චක්කු විඥාන කියන සිත උපන්න නිසා ස්පර්ශය. ස්පර්ශය නිසා පේනවා. පේන දේ පොඩි ළමයා විඳිනවා. පේන දෙයට හිතනවා කියනවා ගන්නවා. ඇහැ රූප චක්කු විඥාන කියන ටික මේ ටික වෙන් වෙනකොට පේන දේ නිරුද්ධ වෙනවා. ආයේ දකින්න දේවල් එකතු වෙන්නේ නැහැ, ඉතුරු වෙන්නේ නැහැ පොඩි ළමයාට. විඥානයේ සතර මහා ධාතු කය ඇසුරු කරගෙන පවතින නිසා සෝත ප්‍රසාදය හැදිලා තිබ්බා කනේ උපය. එහෙම තිබුණු හින්දා ඒ කාණ්ඩ ශබ්දයක් ගැටිලා සෝත විඥානය කියන සිත ඊට අනුගතව ඉපදලා පොඩි ළමයට ඇහුණා. පොඩි ළමයට ඇහෙනවා. ඇහෙන දෙයට පොඩි ළමයා හිතනවා කියනවා කරනවා. ස්පර්ශය නැති වෙනකොට ඇහෙනකම නැති වෙනවා. හැම වෙලාවෙම බාහිර නිසා ඇතුල් පැත්තට තමයි තමන් තුළු පැත්තට තමයි ලෝකෙ තිබුණේ ඒ කියන්නේ කුඩා ළමයා ජීවත් උනේ තමන්ට පෙනෙනවා ඇහෙනවා නාසයට දිවට ශරීරයට යමක් දැනෙනවා සිහි වෙනවා කියන මෙන්න මේ දික්ටි සුතමුත විඤ්ඤාත කියන ධර්මතා ටිකත් එක්ක තමයි පොඩි ළමයා ජීවත් උනේ හරිද එයාට මුළු පොළොවම උනේ බම්බයක් වමන ශරීරය වෙන බැහැර කිසිදු නිමිත්තක් තිබුණේ නැහැ. ඔන්න ඔතන හිටියනම් නිවන කියන කල්ලපු ඇටේ වගේ. එකම එක දෝෂයක් විතරයි තිබුණේ. මොකද්ද? ඒ විපාක ටිකේ ඇත්ත ඇති හැටි දන්නා කම තිබුණේ නැහැ. ඇත්ත ඇති හැටි නොදකින්නවා කියන ධර්මතාවය විතරයි තිබුණේ. හරිද? දැන් හැම වෙලාවෙම ඒ පුරාණ කර්මයෙන් හටගත්ත විපාක ටික තිබුණේ බාහිර හේතු එකින් එක රැස් වෙලා ඇතුල් පැත්තට ආධ්‍යාත්මික පැත්තට එන්න. හරිද? කිසි වෙලාවක බාහිර පැත්තේ කිසිදු නිමිත්තක් මනෝ විඥාන සිතට ඇසුරු නොවන විදිහට තමයි විපාක ටික තියෙන්නේ විපාක ටික තිබුණේ. නම් පස්සේ තව ටිකක් පැහැදිලි කරලා දෙන්න බලන්නම්. ඒ කිව්වේ පොඩි ළමයාට අපිට වගේ රූප ගැන දැනුමක් තිබුණේ ඒ ඇහැ රූප තිබුණේ ඇහැට ගැටෙන්න. ඇහැ තිබුණ රූපයට ගැටෙන්න. ඒ දැන නිසා හිත උපන්න ස්පර්ශ නිසා පේනවා. පේන දේ තමයි පොඩි ළමයාට ගනුදෙනු කරන්න හම්බුනේ. පේන දේ එක තමයි පොඩි ළමයා හිතින් කින් කියමින් කළේ. ඇහැ රූප චක්කු ඥාන නිරුද්ධ වෙනකොට පේන දේ නිරුද්ධ වෙනවා. ඕක තමයි ඇත්ත. ඔකට කියනවා ස්කන්ධයන්ගේ උදේවැය කියලා. ඕක තමයි යථාභූත ස්වභාවය. නමුත් මේ ලෝකයේ ඉන්නේ අවිද්‍යාව නැමැති කටුවක් ඇතුලේ. යථාභූත ස්වභාවයේ ඇත්ත ඇති හැටියේ කවදාවත්ම මේ ලෝකෙ කිසිම කෙනෙක් ගන්නෑ බුදුරජාන් වහන්සේ නමක් ලෝකෙ පහළ නොවුණු. අපි ඔක්කොමල ලොකුනේ ඔන්න ඔය අවිද්‍යාව යටතේ. මොකද පුරාණ කර්මයට කය සවිඥානික වුණා ඇහැ කන දිවනාසේ ශරීරය කියන ප්‍රසාද ටික විතරක් හදාගෙන අපි ආවා ඒ ඇහැටද රූප ගැටිලා හිත ඊට අනුගත ඉපදලා පේනවා පේනවා කියන සිද්ධිය Taman තුල එතකොට තියෙනවා. ඒ පේන දෙයට තමයි මනෝවිඤ්ඤාණයෙන් හිතන්නේ කියන්නේ කරන්නේ පේන දේ තමයි විඳින්නේ. ඇහැ රූප චක්කු විඤ්ඤාණ නිරුද්ධනකොට පේන දේ නිරුද්ධ වෙනවා කියලා බම්බයක් පමණ ශරීරයේ ලෝකේ කරගෙන බාහිර ස්පර්ශ ආයතන හය පැත්තේ කිසිම නිමිත්තක් නැතුව තමයි අපි මේ ලෝකෙට ආවේ පටන් ගත්තේ. ඊට පරිපක්කිත ආයතනනම් ඔන්න දැන් එතන ධර්මතා පහක් වෙනවා විපාක ටිකේ. විඥාන නාම රූප සලායතන පස්ස වේදනා කියලා ධර්මතා පහක් තියෙනවා. අතීත හේතු ටිකට හටගත්ත මේ විපාක ටික බම්බයක් පමණ ශරීරය තුල බාහිර පැත්තේ ලෝකයක් තුනේ නැහැ. ඒ මනසට ගෙවල් දුරවල් යාන වාහන ඉඩ කඩන් ඉස්පිරිතාල පොලිසි කච්චේරි ඕවා නැහැ. හරිද? ඒ මොකුත් නැහැ මනසට. ඊට පස්සේ අපි ටික ටික ටික ටික ලොකු වෙන්නේ පේන දෙයට තමයි හිතන්නේ කියන්නේ කරන්නේ අපි කවදාවත් හීනකින්වත් දන්නේ ඇහැයි රූපයයි චක්කු විඤ්ඤාණය කියන හේතු ටිකක් යෙදිලා වැය වෙලා නේද පේන්නේ එහෙම පේන දෙයට නේද මේ හිතන්නේ කියන්නේ කරන්නේ කියලා ඒ ඇත්ත නොදන්නා කමින් නොදකින කමින්මයි අපි ලොකු වෙන්නේ. ඇත්තටම පොඩි ළමයාට පුංචි කෙනාට හිතන්න කියන්න කරන්න විඳින්න පුළුවන්කම තියෙන පෙනෙනදී. පෙනෙනදී ඇහැ නිසා, රූප නිසා, චක්කු විඥාන නිසා, ඒ කියන්නේ ස්පර්ශය නිසායි පෙනෙන්නේ. එහෙම පෙනෙන දේකුයි වෙන්නේ හිතුවේ කිව්වේ කෙරුවේ. හැබැයි ලොකු වෙන්නේ මේ පේනවා කියන සිද්ධිය හදන්නට ඇහැ කියන එකත් වැය වෙලා රූපේ කියන එකත් වැය වෙලා හිත කියන එකත් වැය වෙලා මේ ධර්මතා තුනක් නිසාම නේද මේ පේන්නේ එහෙම පේන එක නේද මම හිතන්නේ කියන්නේ කරන්නේ ඇහැ රූපය සිත කියන ධර්මතා ටික නැති වෙනකොට මේ පේනවා කියන සිද්ධිය සම්පූර්ණ නැති වෙනව නේද කියලා ඌදේ ඌ හැටි නොදැන තමයි අපි ලොකු වෙන්නේ. කවුරුවත් දන්නේ නැහැ ඔක. එතකොට පොඩි ළමයට ඇහෙනවා. කීයටවත් එයා දන්නේ කනයි, ශබ්දයයි, සෝත විඤ්ඤායයි කියන ධර්මතා තුනට කියන ස්පර්ශය කියලා. ඒ ස්පර්ශය නිසායි ඇහෙන්නේ. මෙහෙම ඇහෙන දෙයක් නේද මට විඳින්න වෙන්නේ. මට හම්බ වෙන්නේ. කනයි ශබ්දයයි සූත විඤ්ඤාණය නැති උන්ට ඇහෙන දේ නැති වෙනව නේද කියලා ඌදී ඌ පරිදි දන්නේ ඔහොම ලොකු වෙනකොට අපිට ටික ටික තේරෙන්න ගත්තේ මොකක්ද මේ තියෙන රූපයක් තමයි පේන්නේ ඒ කියන්නේ මේ පේන දේ තියෙන එකක් කියලායි අපිට හිතුනේ ඇහි ඇහෙන ශබ්දය කියන්නේ තියෙන එකක් හැටියට ඇයි හේතු ටික නිසාම හටගත්ත හටගත් එකකුයි අපි අසුරු කරන්න හේතු ටික නැති වෙනු නැති වෙනවා මේ අපි දකින අහන දේ කියලා ඒ ඇත්ත දන්නේ නැති වුනහම අපිට හම්බුනේ මොකද්ද අපි දකින්න ඉස්සලා තිබ්බ එකක් තමයි මේ පේන්නේ මෙතන තිබුණු දේවල් තමයි මේ පේන්නේ තියෙන සද්දයක් තමයි අපිට ඇහෙන්නේ තියෙන ගඳ සුවඳක් තමයි දැනෙන්නේ වගේ තැනකින් තමයි මේ පේන ඇහෙනදී අපි අසුරු කළේ. තියෙන දෙයක් පරිහරණය කළාම තිබුණු දෝෂේ තමයි අහකට ගියාම තමන් දැකපු කෙනා හෝදී අන්න අතන තියනවා කියලා හිතේ දැකපු අහපු දේවල් ඇතිකමට නිමිති හැදෙන්න ගත්තා. ඔන්න ඔය දකින අහන දේවල් දකින්න ඉස්සෙල්ලම තිබුණා කියන අදහස ආවේ අපිට මේ ස්පර්ශය නිසායි පේන්නේ කියලා ඇතිකම නොදැක්ක කම නිසා ඇතිකම කියලා එකක් තිබුණා පොඩි කාලේ විපාක ටිකේ. ඒක දැක්කේ නැති නිසා තියෙන දෙයක් වගේ තමයි අපිට හම්බ වුනේ. ඇහැ රූප චක්කු විඥාන කියන ටික නිරුද්ධ වෙනකොට අපි විඳපු අපි දැකපු පේන කම ඉතුරු නැතුව නැති වෙනවා කියලා වැය ස්පර්ශ නිරෝධය නොදකිනකොට දැකපු දේවල් දැකපු අය තියෙනවා කියලා හිතුණා. දැනුණා. ස්කන්ධයන්ගේ ඇතිවීම දැක්කේ නැති නිසා තිබුණු දෙයක් අපිට හම්බ වුණා. නිරෝධය දැකපු නැති නිසා දැකපු දේ තියෙන එකක් වුණා. ඔන්න දැන් අපිට පුරාණ කර්මයට හටගත්ත විපාක ටික තිබුණේ හේතු ටිකක් නිසා හටගෙන හේතු නැති වුණොත් නැති වෙනවා කියන තැනකින්. හේතු ටිකක් නිසා හටගත් දේ ඇසුරු කළා. හැබැයි හේතු ටිකක් නිසා හටගත්තා කියලා ඇත්ත නොදැක්ක නුවණ නිසා විඥාණයට වැටහුනේ ඇතිකම. ඇත්තකට යනකොට ස්පර්ශය නිරුද්ධ වෙනකොට නිරුද්ධ වෙන ධර්මතාවයක් තිබුණා. තිබුණට ඒක දකින නුවණක් අපිට නොතිබුණු නිසා අපිට දැනුනේ දැක්කපු දේවල් තියනවා කියලා. එතකොට ඉබේම අපි ලොකු උනේ අපි දකින්න කලින් තියෙන දැක්කයන් පස්සේ අපිට පෙනෙන්නේ ඇහෙන්නේ නැහැ. නමුත් ඒවා තියෙනවා කියලා ඉතුරු වෙන ලෝකයක්. ඔන්න ඔහොම දකින්න දකින්න දේ අහන අහන දේ ඉතුරු වෙලා ඉතුරු වෙලා ඉතුරු වෙලා අපිට බාහිර පැත්තේ පොළොවක් හැදුනාට. හරිද? ඒ පොළොවේ තමයි ඒ දකින දකින දේ ඉතුරු වුණාම ඒ දකින දේ අපිට රූප වුණා. අහන දේ ශබ්ද වුණා. ඒ පේන රූපය එතකොට බාහිර පැත්තේ මේ හේතු ටික නිසා හටගත්තා කියලා නොදැන හේතු ටික නිරුද්ධ වෙනකොටම පිනිනවා හෙනවා කියන දේ නිරුද්ධ වෙනවා කියලා නොදැන ඇතිවීම නැතිවීම නොදැක දකින්න පෙර තිබ්බත් දැක්කෙන් පස්සේ තියෙනවා කියලා දැනෙන ටිකට තමයි අවිද්‍යාපච්ච සංඛාරා කියලා කියන්නේ. සංකතං අபிසංකරොන් තීති සංඛාරෝ සංකතේ අලුතෙන් සකස් කරගත්ත අපි. ඉස්සරහෙම පොලොවක් තිබුණේ නැහැ. ওই බාහිර පැත්තේ එහෙම ඇත්තටම අද අපිට තියෙන පොලොවක් තිබුණේ නැහැ. එහෙම එකක් අරගෙන නෙමෙයි අපි ආවේ. ස්කන්ධයන්ගේ උදේවැය නොදන්නව නොදකින්නවා ඇත්ත ඇති ඇති නොදන්නව නොදකින්නවා කියන එකම එක මෝඩකම විතරයි තිබුණේ. ඒ මෝඩකමෙන් තමයි අපි ලොකු එහෙම එකක් ඇත්තටම තිබුණා. එහෙම එකක් තියෙනවා. හැමදාම පැවතුනා. ඒත් අපි කවුරුවත් දැක්කේ නැහැ. දකින්නෙත් නැහැ. එහෙම තැනකින් ලොකු වෙනකොට ලොකු වෙනකොට මම ඔකට කියන්නේ දැන් තීර්සංගත සතේ ඒ දෙන්නේ ඉස්සෙල්ලා තිබුණේ ඒ ಗುಣ හින්දාම තමයි කණ්ණාඩි ඡායාවක් වැටෙන්නේ. අහකට ගිහාම ඉතුරු නැතුවම ඡායාව නැති වෙනවා. නමුත් ඒ සතා දන්නේ නැති වුනහම ඒ ಗುಣ හින්දාම නේද හටගත්තේ කියලා දන්නේ නැති වුනහම එයාට හිතෙන්නේ මේ තව එකෙක් ඉන්නවා වගේ. ඒ පේන එක ඇත්ත වෙනවා. අහකට යනකොට නැති වෙනවා කියලා නොදන්නකොට මං දැකපු එක ආපහු ඉන්නවා කියලා තමයි හැරිලා කන්නාඩිය පැත්තට දවවපු ගාල පුරන්නේ. ආන් මේ වැඩේම තමයි අපිට මේ වේගන ආවේ. ඇති වෙනවා කියලා නොදැක්ක ගමන් තියෙන දෙයක් හම්බ වෙනවා. නැති වෙනවා කියලා නොදැක්ක ගමන් තියනවා වෙනවා. එතකොට දකින්න ඉස්සලා තිබ්බ දැක්කෙන් පස්සේ තියනවා කියපු ගමන් පොළොව කියන එක කැදෙනවා අපිට. ඇත්ත වෙනවා. ඇයි ඇහෙන් බලනකොට හේතු ටික නිසා හටගත්තා කියන එක නොදකිනකොට තියෙන දෙයක් හම්බ වෙනවා. පැත්තකට ගියාම දැකපු දේ ඇතිකමට මනසින් පෙන්නනවා. හිතින් හිතුවක් තියෙනවා, ඇහෙන් දැක්කක් තියෙනකොට ඇත්තයි. අද ලෝකේ ඇත්ත වෙන්න තියෙන එක නෙනේ. ඔයගලන්ට දැන් මෙතන ඉන්නකොට අපි ආපු ගෙදර අන්න අතන තියනවා කියලා ඔයගලන්ට හිතට දැනෙනවා. ඒක ඇහින් බලන්න බැරි වුණොත් ඇත්තක් වෙන්නේ නැහැ. හැබැයි ගියාම පේනවා. එතකොට මොකද වෙන්නේ? ඇහෙන් බැලුවත් තියෙනවා පැත්තකට ගියාම හිතටත් හිතුවාමත් තියෙනවා අඩුවක් නැතුවම ලෝකේ තියෙනවා වෙනවා. බැරි වෙලා ඇහින් දැක්කත් පැත්තකට යනකොට ඒක තියෙනවා කියලා හැඟීමක් මතකයක් නොවුනනම් අපෝ යන්න බෑ. ඇත්ත වෙන්නේ නැහැ. දැකපු දේ නිරුද්ධ වුණා. පෙනෙන දෙයට සමගාමීව මනෝවිඥානයත් මනෝවිඥානය සහ පෙනෙනකමත් කියලා මේ ධර්මතා දෙක ඕනොන්ට උපකාරීව පැවතුණු ගමන් ලෝකෙ ඇත්ත වෙනවා. තියෙනවා වෙනවා. ඔන්න ඕක තමයි පොඩි කාලේ ඉඳන් අපිට වුනේ. පොළොව හදාගත්තේ අවිද්‍යා ප්‍රත්‍යය. ඔන්න දැන් වර්තමාන හේතු හැදීගෙන ඉන්න 10 හේතු ධර්මතා පහ. අවිද්‍යා සංකාරය කියලා කිව්වේ ඒකට. ඊට පස්සේ ඒ පෙනෙන ඇහෙන දේවල් අපිට රූප වෙලා තණ්හා උපාදාන වුණා. ඒ කියන්නේ ඒ රූපද අපේ අම්මා තාත්තා දුව පුතා රන් රිදි මුතු මැණික් කියන தത്വෙටපත් වෙලා ඊට පස්සේ ඒකද මම මගේ කියලා උපාදානත් වුණාම භවය කියන්නේ දැන් කර්ම භවය කියනවා ඕගොල්ලන්ට හැදෙනවා අපිට හැදුනා එකක් මොකක්ද? බාහිර ගෙවල් දොරවල් තියනවා ඉඩකඩම් තියනවා අම්මලා අප්පච්චිලා ඉන්නවා දරුවෝ මුණුපුරෝ ඉන්නවා ගංගා ඇලදොල මුහුදු තියනවා කියලා අද අපිට තේරෙන ටිකක් තියෙනවනේ මෙන්න මේකට කිව්ව මොකක්ද දන්නවද කර්ම භවය කියලා විපාක මට්ටමේදී තිබුණු ස්පර්ශය නිසා හේතු ටික නිසා පෙනෙනවා කියලා නොදැක්කකම නිසා තියෙන දෙයක් හම්බ වෙච්ච ස්පර්ශ නිරුද්ධ වෙනකොට පෙනෙන හැනදී නිරුද්ධ වෙනවා කියලා වැය නොදැක්කකම නිසා ඇතිකමට හම්බ වෙච්ච උදේවැය නොදැක්ක නිසා දකින්ද පෙර තිබුණු දැක්කෙන් පස්සේ තියෙනවා කියලා නිමිත්තක් හැදුන එක තමයි අපිට පොළොව උනේ ඒ අද අපේ පොළොව කියන එක ඇත්ත කියන එක යතහා භූත ස්වභාවී ස්කන්ධයන්ගේ උදේවැය නොදකින්නවා කියන එකම එක විසදෝෂය නිසා හටගත් එකක්. පුංචිම කාලේ පුරාණ කර්මයට හටගත් විපාක ටිකේ ස්කන්ධයන්ගේ උදේවැය උදේවැය දන්නවා කියන නුවණ විතරක්ම තිබුණා නම් මේ හැම කෙනෙක්ම පිරිනුවම් පානවා. ප්‍රතිසන්දියට යන්න පොලොක් නැහැ. කර්ම භවයක් ඉතින්නේම නැහැ. එහෙම එකක් තිබුණේ නැහැ. අවිද්‍යාවෙන් තමයි හදාගත්තේ. අවිද්‍යා සංඛාර තණ්හා උපාදාන කියන ධර්මතා පහේ පැවැත්ම ගැන තමයි කර්ම භවය කියලා කියන්නේ. ඒ කියන්නේ අද ටික ටික ලොකු වුණාට පස්සේ දකින දකින දේ එකතු වෙලා එකතු වෙලා හැදිච්ච මනසට දැනෙන බාහිර තියෙනවා ඉන්නවා කියලා දැනෙන ටික තමයි කර්මභවය කියන්නේ. මුකුත් කෙලෙස උන්නේ කවදාවත්ම නොදන්න කවදාවත්ම නොදැක්ක දෙයක් මෙහෙම ඇහෙන් බලන්න ඇහෙන් බලලා ආපහු යන්න අන්න අර දේ අන්න අර කෙනා අතන හිතියත් හිටියා ඉන්නවා කියලා දැනුම එකතු වෙනවා. දකින දකින දේ එකතු වෙනවා අපිට කියනවා ආයුහන සංඛාරය කියලා. පොළොව තමයි ඔය හැදෙන්නේ. අපිට පොළොව කියන්න තියෙන සාක්ෂි මොනවද? දකින දකින දේවල් එකතු වෙච්ච කම. ඇහෙන ඇහෙන දේවල් එකතු වෙච්ච කම. නාසයට දිවට ශරීරයට දැනෙන දැනෙන දේවල් එකතු වෙච්ච කම. ඒ ටික තමයි අපිට හිතින් හිතන්ද ඇතිකමට දැනෙන මෙන්න මේ ටිකට තමයි අපිට පොළොව කියලා එකක් අද තියෙන්නේ. ඔය මුළු පොළොවම තිබුණේ විපාක ටිකේදී කොහෙද කියලා දන්නවද? බම්බයක් වමන ශරීරය තුල. බාහිර ටික නිසා ඇහැ රූප චක්කු විඤ්ඤා ස්පර්ශ නිසා පේනවා. අය වෙන පොළොවක් නැහැ. ඒකට තිබුණේ උදය ඇතිවීම පේනවා කියන ටිකට හේතු ටිකක් තිබුණා. පේනවා කියන සිද්ධිය ඇතිවෙච්ච ධර්මතා ටිකක් තිබුණා. ස්පර්ශය නිසා ඇහැ රූප චක්කු විඥානය කියන තුන් දෙනාගේ එකතු ස්පර්ශ ස්පර්ශ නිසා පෙවුණා. ආන්ගේ පේනවා කියන ඇතිවීම කියන එක දැක්කේ නැතිකම විතරමයි තිබුණේ. තියෙන දෙයක් හම්බුණා. වැය ඇහැ රූප චක්කු විඥාන කියන තුන් දෙනා ස්පර්ශය ඇහැ හෝ නැති වුණු රූපේ හෝ නැති වුණු හිත හෝ නැති වුණු ස්පර්ශය බිඳෙනවා. ස්පර්ශය නැති වෙනකොට පිනින දේ නැති වෙනවා කියලා දැක්කේ නැහැ. වැය දැක්කේ නැති හින්දා ඉතුරු වුණා අපිට. දැන් අද තියෙන දෙයක්ම හම්බ වුණේ හම්බ වෙච්ච දේ තියෙනවා කියනකොට ඔය තියෙන්නේ මොකද්ද? උදේ වැය නොදකින්නවා කියන සිද්ධිය ජීවිතේ වෙලා. අවිද්‍යාව කියන එක තමයි අපේ ජීවිතේ පදනම. ෆවුන්ඩේෂන් එක. අත්විවරණ අවිද්‍යාව කියන අත්තිවාරම තුල තමයි මිනිස්සුયો දෙවියෝ බ්‍රහ්මයෝ ඔක්කොම හැදෙන්නේ. ඒ නිසා අපිට හම්බ වෙන පොලොවක් අද. ඒ පොලොව පැත්තේ ගොඩාක් දේවල් තියෙනවා අපිට. දැන් අවිද්‍යාව නිසා මානසින්මයි ඇතිකමට පොළව හදාගත්තේ. ඒ තියෙන දේවල් ඒ තියෙනවා තියෙනවා කියලා දැනෙන රූප තියෙනවා තියෙනවා කියන ශබ්දද අනාත්මයි අනිත්‍යයි දුකයි අනාත්මයි කියන ලක්ෂණින් යුක්ත ඒවා නමුත් ඒ ටිකේද ඊට පස්සේ මෝඩකම ඇතුළෙත් අපි තව මෝඩකමක් කරනවා මොකද්ද දැනට සංකතය හදාගෙන උදේවැය නොදන්නාකම නිසා තියනවා කියලා තියනවා තියනවා කියලා පොලොවක් හදාගෙන රූප හදාගෙන ඒව ඒ රූපද අනිත්‍ය වූ දුක් වූ අනාත්ම වූ දෙයක්. අවිද්‍යාව කියන ධර්මතාවය යෙදුණු ගමන් අපේ මනසේ බොහෝ කල සිට පැවතෙන කෙලෙස්යක් තියෙන එක හේදෙනවා. ආශ්‍රව. දැන් අපි ඒ තියෙන රූප දිහා ගෙවල් දුරවල් යාන වාහන රන් රිදී මුතුමැණික් කියලා වටිනා කමින් ওই රූප ඇසුරු කළ අතීත හුරුවටක් ගාලා අපේ මනසේ දෙනවා. අන්නේ හුරු ටිකෙන් වර්තමාන පෙනෙන හැෙන දෙයට අපි සම්බන්ධ වෙනවා. මේ මෝඩකම තිබුණු ගමන් දිත්තාශ්‍රව තව සත්වයෝ පුද්ගලයෝ ඉන්නවා ආත්ම තියෙනවා කියලා බොහෝ කාලයක් මේ මෝඩකම තුල ඇසුරු කළ හුරු අපේ මනසේ දෙනවා. අන්නේ ආශ්‍රවයන්ගේ මේ පෙනෙන හැෙන පැත්තට අපි නැඹුරු වෙනවා. එතකොට මේ ඇත්ත නොදකිනකොට බැහැර තියෙන දෙයක්ම ඇසුරු කළ හුරු අපේ මනසේ දෙනවා කොට කියන භව ආශ්‍රව කියලා. මේ ඇත්ත නොදැකීම කම නිසා මේ ඇත්ත නොදන්නා කමේ හුරුවම අපව ඇති වෙනවා. කාම ආශ්‍රව භව ආශ්‍රව ditthya ආශ්‍රව අවිද්‍යා ආශ්‍රව කියන ගතියක් අපේ මනසේ යෙදුනහම අපිට මේ පිනින පැත්තේ පේන්නේ අම්මා තාත්තා දුව පුතා රන් රිදී මුතුමැණික් ගෙවල් දොරවල් මිල මුදල් තියනවා වගේ පේන්නේ. වටිනාකමට තමයි දැනෙන්නේ. දැන් ආශ්‍රව නිසා අවිද්‍යාව නිසා ආශ්‍රව ආශ්‍රව නිසා අවිද්‍යාව වුණොත් දැන් එහෙම යෙදුණු පෙනුනකම හින්දාපත් ඇත්තනො දැක්කොත් මේකෙන් ගලවනවා කියන එක ලේසි නෑ. ඒ කියන්නේ දැන් අපිට පේන්නේ දුව පුතා දරුවෝ වගේම නම් රන් රිද්දී මුතුමැණික් වගේම නම් රූප පේන්නේ කීයටවත් එකකින් අපිව අයින් කරන්න බෑ. අපිට කීයටවත් තේරෙන්නේ නෑ අවිද්‍යාව නිසා අපේ මනසේ තියෙන කෙලෙස් ටිකේ ඡායාව මේ ස්කන්ධ මත වැටිලා නේද මේ පේන්නේ කියලා. මම මේ කියන එක තේරෙන්නේ නැතිව මම තේරෙන භාෂාවකට උගලන්ට ගන්නම් කොහේ. ඒකෙන් ටිකක් සරල කළා කෙටි කළා. අද අපිට තියෙනවා වගේ බාහිර පැත්තේ දුව පුතා රන් රිදී මුතුමැණික් තියෙනවා කියන නිමිති ටිකක් ඉපදෙනකොට තිබුණේ නැහැ. හේතු ටික නිසා පේනවා ඒ පේන දේ හේතු ටික නිසා ඇහෙනවා ඒ පෙනෙන ඇහෙන එකයි ගන්න දෙන්න කරන හේතු නැතුව නැති වෙනවා කියන ඇත්තක් තිබුණා ඔන්න ඕක දැක්ක නැතිකම විතරයි තිබුණේ ඔන්න ඒ කොටස රැත්තකින් තබන්නකො. ඒක නොදැක්කකම නිසා හේතු ටික නිසා හටගත්තා කියලා දැක්කේ නැති නිසා තියෙන දෙයක් වගේ දැවුනේ හේතු ටික නැති වෙනු නැති වෙනවා කියලා දැක්කේ නැති නිසා තියෙනවා වගේ දැවුනේ. තියෙන දෙයක්ම හම්බුණා තියෙන දෙයක්ම දැනුණා කියන එක තමයි අවිද්‍යාපච්ච සංඛාරා කියලා අලුතෙන් පොලොවක් හැදෙන්න පටන් ගත්තා. ඕක තමයි කර්ම භව පැත්ත කිව්වේ. අන්න ඒ තියෙන එක ඇතුලේ තමයි අපිට දුව පුතා රන් රිදී මුතුමෙන කියලා අද දැනෙන කමක් තියෙනවා නම් තියෙන්නේ. ඔකට කිව්වා උතන ධර්මතා පහක් තියෙනවා කර්ම භවය. ඔන්න ඔය ටික තිබුණොත් අද ඕගොල්ලෝ ගෙදර සිහි කළ දැන් යන්න යනවා වගේ දරුවා සිහි කළ යන්න යනවා වගේ මරණාසන්න මොහොතේ මේ විඥාණයට මේ සතර මහා ධාතු කයේ ඉඩ නැති වෙනකොට මේ හිත උන් ඔය තියනවා තියනවා කියලා දැනුම තියෙන නිමිත්තක් සිහි කරලා ඒ පැත්තට ගැස ගන්නවා කියන එක නවත්තන්න බෑ. ඒ කියන්නේ විඥානේ නැවත ප්‍රතිසන්දි වශයෙන්, උප්පති වශයෙන් යනවා කියන එක නවත්තන්න බෑමයි උන් ඔය කර්ම භවය අතීතා. ඒකයි අද හේතු පහ තිබුණොත් මතුවටත් මොකද්ද විඥානාම සලයන් පස්සේ වේදනා කියන විපාක ධර්ම පහ එනවාමයි. අතීත හේතුපා නිසා වර්තමාන ඵල විපාක පහක් ඇති වුණා. දැන් අපිට මෙන්න මේ ස්කන්ධයන්ගේ උදේවැය දකින්නවා කියන තැනට ආපහු නුවණින් ගිහිල්ලා කර්ම බව පැත්තේ පොළොව හදාගත් එක බොරු කරන්න අතහරින්න. බාහිර ආයතන පැත්තේ අම්මා තාත්තා දුව පුතා ගෙවල් දොරවල් ගංගා මුද ඇලදලවල් තියෙනවා කියලා ඇති බවට හම්බෙච්ච ලෝකය දිය කළා දාන්න පුළුවන්. ගලවන්න පුළුවන්. ඒකට කරන්න තියෙන චූටි දෙයයි. අර පුංචි කාලේ ඇත්තටම ඇත්ත ඇත්තටම ඇත්ත තිබුණු ඒත් අපි නොදැක ලොකු වෙච්ච ඇත්ත අපව පෙන්වන්න. බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වෙලා තථාගතයන් වහන්සේගේ දර්ශනයක්වත් අදහසක්වත් දේශනා කළා නෙමෙයි. මේ ලෝකේ හැමදාම පැවතුණු පවතින නමුත් ලෝකය නොදකින. ලෝකේ කිව්වහම අපිනේ අපි තුල හැමදාම පැවතුණු පවතින ඒත් අපි නොදකින අපේම ජීවිතවල ඇත්තක් තිබුණා. ඒ ඇත්ත අපිට පෙන්වලා දෙන්නයි බුදුරජාණන් වහන්සේ පහළ වුණේ. ඒ ඇත්ත තමයි ඔය. ඔන්න ඔය ස්පර්ශය නිසා පෙනෙනවා කියන තැන පෙන්නලා එහෙම පෙනෙන දේකුයි මම ඇසුරු කරන්නේ කියලා තිබුණා කියන අන්තෙ මිදෙන්න. ස්පර්ශ නිරුද්ධ වෙනකොට ස්පර්ශ නිරුද්ධ වෙනකොට පෙනෙන ඇහෙන දේ නිරුද්ධ වෙනවා. මම හිතන කියන කරන දේ නිරුද්ධ වෙනවා කියලා පෙන්නලා තියනවා කියන අන්තෙ මෙතෙන්ට පුළුවන්. උද්දීවේ දැකලා ඇතිවීම දකිනකොට ඇතිවීම දකිනකොට තිබුණා කියන අතීතාන්තය අතහරිනවා. වැය දකිනකොට තියනවා කියලා අනාගතාන්තේ අතහරිනවා. මේ ස්පර්ශ නිසා හටගන්නවා කියලා දකින හින්දා නෑ කියන උච්ඡේදාන්තය අතහරිනවා. ස්පර්ශ නිරුද්ධ වෙනකොට නිරුද්ධ වෙනවා කියලා දකින නිසා තියෙනවා කියන සාස්වතවාදය අතහරිනවා. වර්තමානයක අතීත අනාගත දෙක අතහැරලා ඇත නැත කියන අන්ත දෙක අතහැරලා වර්තමානයක දර්ශනයක් දකිනවා. යං කිංචි සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං කියලා. උප්පත්ති වශයෙන් ආපු තැන තිබුණ ඇත්ත ඒක. අන්න එතෙන්ට හිත තැබුවොත් ඕගොල්ලන්ට අලුතෙන් කර්ම භවය දැක්කපු දේ දකින්න ඉස්සලා තිබ්බා කියලා පෙන්නනකම දැක්කෙන් පස්සේ තියනවා කියලා පෙන්නනකම නිසා ඇතිවෙච්ච පොළොව අතහැරෙනවා. අහන්න ඉස්සලා තිබ්බා තිබ්බ සද්දයක් කියන එක අතහරිනවා ස්පර්ශය නිසා ඇහුනේ කියන තැනට ආවහම ඕගොල්ලෝ ස්පර්ශ නිරුද්ධ වෙනකොට අහන දේ නිරුද්ධ වෙනවා කියලා ඇත්ත පෙන්වහම උදේ වැය පෙන්වහම අහපු දේ තියෙනවා කියන එක අතහැරෙනවා තියෙන සද්දයක් ඇහිලා අහපු සද්ද තියෙනවා කියන තැනින් නිර්මාණය වෙච්ච ලෝකය දිය කළ දාන්න පුළුවන් ඕගොල්ලන්ට උදේ වැය දැකලා ස්පර්ශ නිසා හටගත් ස්පර්ශ නැති නැති වෙනවා කියලා ඔන්න උතෙන්ට අද ආවොත් උදේවැය දකින්න තැනට අද අපි ආවොත් කර්ම භවය අවසන් කරලා සසර ගමන අවසන් කරන්න පුළුවන් ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ යෝචේ වස්ස සතං ජීවි අපස්සං උද්‍යව්‍යං ඒකහං ජීවිතං සියෝපසතෝ දේවය මේ ස්කන්ධයන්ගේ ඇතිවීම නැතිවීම දෙක නොදැන යමෙක් අවුරුදු 100ක් ජීවත් වුණ තේ ජීවිතයේ ජීවිතයක් ස්කන්ධයන්ගේ ඇතිවීම නැතිවීම දැකලා එක දවසක් ජීවත් වෙන්න පුළුවන් නම් ඒක වටිනවා කියලා. ඔන්න ඔය වගේ ඇත්තක් තියනවා අන්නේ ඇත්තට ආපු දවසට මේ භව ගමන සම්පූර්ණ නිරෝධයි උතෙන්ට කියනවා අනුපාදා පරිනිර්වාණය රහතන් වහන්සේ නමක් කියලා කියන්නේ මේ පෙනෙනවා හෙනවා කියන ටිකේ උදේ වැය කියන නුවණ ජීවිතේ වෙලා හිතන්නේ නැහැ ඒ විදිහට ජීවත් කරනවා. හටගත් හේතු ටික නිසා හටගත් දෙයක් එක්කයි හැම වෙලාවෙම හිතින් කියින් කියින් කරන්නේ අපි වගේ තියෙන දෙයකට නෙමෙයි. ඒ හින්දා මොනතරම් දෙයක් හිතින් කියින් කියින් කරුවොත් කර්ම රැස් වෙනවා. මොකද ස්පර්ශ නිරුද්ධ වෙනකොට හේතු නිරුද්ධ වෙන නිරුද්ධ වෙන නිසා. ওই වගේ තරක ජීවත් වෙනවා. ඔන්න උතෙන්ට එන්නේ පුරාණ කර්මයට හටගත්තු විපාක පහ තියෙන තැනින් අවසන් කරනවා සසර ගමන මතු අද හේතු ධර්මතා පහ උපදින්නේ නැහැ. එහෙම වුණොත් ප්‍රතිසන්දි වශයෙන් උප්පත්ති වශයෙන් අනාගත ඵල ධර්මතා පහ කියන එකක් නෑ සසර ගමන අවසන්. හරි. ඔන්න උතෙන්ට තමයි අපි එන්න ඕනේ මොන විදිහකට හරි භාවනාවක් කළොත් කරනවා නම් සසර ගමන අපිට නතර වුණා නම් නතර කළා නම් කරන්න පුළුවන් වෙන්නේ මෙන්න මේ විදිහට මේ ධර්මතාව ටික නතර අපි පුද්ගල භාවයක් ඇති කරගත්තට මං කිව්වේ මෙතන හේතුඵල ධමයක් නැතිනේ පටිච්චසමුප්පාද ධර්ම පුරාණ කර්මයකට හටගත් විපාක ධර්මතා පහකට තමයි අපි මිනිස්සු දිව්‍ය බ්‍රහ්මය කියන්නේ. ඒ වගේම මේ ඵලය කියන එකෙන් නැවත හේතු හදාගන්න එකට තමයි කර්ම කියලා කියන්නේ. ආය හේතු හැදුනොත් ආය ඵලයක් හැදෙනවා. අතීත හේතු ටිකක් නිසා හටගත්ත ඵලය හැබැයි අපි ඵලය තුල වාසය කරන හේතු හැදෙන්නේ නැති වෙන උපායශීලීව. එතකොට මොකද වෙන්නේ? අලුතෙන් හේතු හටගත්තේ නැති වුනහම පුරාණ කර්මයට හටගත්ත ඵලයේ ආශාන්තතිය තියෙනකන් තියෙනවා. ඒකේ ආශීවර වුණොත් මොකද වෙන්නේ? අඹ ඇටයක් හේතුයි එනිසා අඹ ගහක් හැදුණා. හරි. වෙනදට කලේ ඒ අඹ ගහේ හැදෙන ගෙඩි ඇට ඇට කුණු වෙන්නේ නරක් වෙන්නේ නැතුව ආපහු පොළවේ තැබුවාම අර ගහ මැරිලා නැති වුණත් ඒකේ බීජ ටික පැලුණා. දැන් අපි අඹ ඇටේ නිසා ගහක් හැදුනා. හැදෙන ගහේ එක ඇටයක්වත් ඉතුරු කරන්නේ ඔක්කොම පුච්චලා දානවා වගේ. නැත්තම් බෙහෙතක් එන්නතක් කරන ඕකේ gedi හැදෙන්නේ නැති වෙන්න. හරි? දැන් ඉතින් අවුරුදු 50ක් 100ක් අඹ ගහ තියෙනවා. ඒකේ නැවත ගස් හදන්න gedi හැදෙන්නේ නැට නෑ. පුරාණ අඹ ඇටයට හැදිච්ච ගහ අවුරුදු 100ක් හරි තිබිලා ඒක නැති වෙලා යයි. නැවත බීජත් හදපු නැති නිසා මොකද වෙන්නේ? අඹ પરම්පරාව ඉවරයි. ආන් ඒ වගේ පෙරාඹ ඇටේ වගේ තමයි කර්ම ඒ නිසා හටගත් අඹ ගහ වගේ තමයි අපේ මේ ජීවිතය. මේ ගහේ ආපහු හැදෙන අඹ ගෙඩිය ඇතුළේ තියෙන අඹ ඇටේ වගේ තමයි දකින්න දකින්න ආහන ආහනදී එකතු වෙලා එකතු වෙලා නැවත හේතු ටිකක් හැදෙනවා පොළොව. අපිට ගෙඩි හැදෙන්නේ නැති එන්නතක් විදිනවා අපි. මේ ගහට වගේ අපි දකින්න දකින්න අහන අහනදී ඉතුරු වෙන්න දෙන්නේ නැහැ ස්කන්ධයෙන් උදේ වේදනා නුවණ කියන එන්නත් බිඳගෙන තියෙනවා ඒ හින්දා මේ ගහ තියෙනවා ගෙඩි බීජ හදන්නේ. ගහ තියෙනවා දැන් බීජ හැදෙන්නේ නැහැ. ගෙඩි නැහැ, ඇට නැහැ. ගෙඩි හැදුනොත් ඇට පුස්. හ්ම්? ගෙඩි හැදෙනවා. ඇට පැලවීමේ ශක්තිය නැහැ. එතකොට මොකද වෙන්නේ? ගහේ අවශ්‍ය ඉවරනට ඉවරන ඒ වගේ මේකේ තියෙන අවශ්‍ය ඉවරනකට ඉවර වෙනවා. එතකොට ඉපදෙනවා කියලා ඒ પરම්පරාව ඒ පැවැත්ම කරා. හරි? දැන් තේරුණා නේද අනුමානට මෙන්න මේක අපි කරන්න ඕන කියලා. මේ බොරුවක් කරනවාවත් වෙන දෙයක් සත්‍ය අවබෝධයක් නිවන් දකින්නවා කියන්නේ ඌදී ඌ පරිදි දකින්න එක. හැමදාම අපි තුල පැවතුණු පවතුණු අපි නොදැක්ක ඇත්තක් මේ ස්පර්ශය නිසාමයි පේන්නේ පේන දෙයට හිතන්නේ කියන්නේ කරන්නේ කියන එක. ස්පර්ශ නිරුද්ධ වෙනකොට පේන හැන දේ නිරුද්ධ වෙනවා කියලා. ඔය උදේ ඇතිවීම නැතිවීම කියන සිද්ධියක් හැමදාම අපි තුල පැවතුනා පවතින ඔය ඇත්ත නොදැක තමයි අපි ලොකු උනේ. ඒ උදේවේ නොදැකකේ ප්‍රතිඵලයක් තමයි අපිට දකින්න දේ. දැක්කයන් පස්සේ තියෙනවා දකින්ද ඉස්සෙල්ලා තිබුණු දෙයක් ලැබුණා කියලා හම්බ වුණේ අර අවිද්‍යාවේ ප්‍රතිඵලයක් ඇටියටයි. එහෙම නැත්නම් එහෙම දෙයක් තිබුණේ හින්දා මේ අපිට අද මේ ඇතිකමට හම්බ වෙලා තියෙන පොළව පොළව අද අවිද්‍යාව පත්‍ය සංඛාරා කියලා දකින්න අවිද්‍යාව නිසා අද සකස් වෙච්ච එකක් සකස් කරගත් එකක් ඔය පොළොව අයින් කරන්න පුළුවන් බුදුහාමුදුරු දේශනා කරන්නේ මහණෙනි ලෝකයක් ලෝකයේ ඇතිවීමත් නැතිවීමත් බඹයක් වුණ ශරීරයෙන් පණවම් කියලා එහෙම පණවන්නේ එහෙම තැනකයි අපි ආවේ එහෙම තැනකයි තිබුණේ මේ පොළොව බාහිරයට තැබුවේ ස්කන්ධයෙන් ඇතිවීම නැතිවීම නොදන්නවා කියන අවිද්‍යාව නිසා හරි. ඔන්න දැන් අවිද්‍යාව නිසා ලෝකේ හැදිලා දැන් ප්‍රශ්නයක් තියෙනවා. මොකද්ද? අපිට ලෝකේ ඇත්ත වෙලා නේද? දැන් මෝඩකම ඇතුලේ ඇත්ත වෙලා. දැන් ඇත්ත දැනගත්තත් ආපහු වන්නර උපංගෙදට යන්න බෑ. දැන් මේ දකින්න ඉස්සලා තිබ්බ දැක්කයන් පස්සේ තියනවා කියන එක ඇත්ත නැත්ත වෙලානේ. දැන් අපි ටිකක් ටිකක් පෙන්වන්න ඕනේ අපි අද ඉන්නවා කියන ලෝකය අනිත්‍ය හැටියට දුක් හැටියට අනාත්ම හැටියට පෙන්වුවොත් තමයි මේකෙන් මිදෙන්න කැමති වෙන්නේ අර උපංගෙදට යන්න කැමති වෙන්නේ බඹය පුණිසුක වාසයට යන්න කැමති වෙන්නේ අපි මේ පැත්ත අතහැරියොත් තමයි එතෙන්ට යන්නේ අතහරින්නේ අපි මොකද්ද කොට්ටෝරුව ගහ බදාගත්තා වගේ අපි මේ ලෝකය කියලා මේ රූප ටික බදාගෙන තියෙනවා ඒ බදාගෙන තියෙන්නේ එතනද ඕකට කියනවා අර අරකට කිව්වා අසංකත පරමාර්ථය කියලා මෙන්න මේ සංකත පරමාර්ථය කියලා ධර්මතාවයක් තියෙනවා දැන් සංකතය හැදුනට පස්සේ සංකතය ඇත්ත නොදකින්නවා කියලා තැනකින් ආයෙත් අපි රැවටෙනවා අර යතහා භූත ස්වභාවය නැතිකම නිසා සංකතය හදාගත්ත මේ ලෝකය කියලා එකක් හදාගත්තා ලෝකයේ ඇත්ත නොදන්නා කම නිසා ලෝකයට නොදන්නා කම නිසා සංකතය අපි ඇලිලා බෙදලා ඉන්නවා. අන්න ඒකට කියනවා අනිත්‍ය දුක්ඛ අනාත්ම කියලා ත්‍රිලක්ෂණය කියලා කොටසක් බුදුරජාණන් වහන්සේ පෙන්වනවා. මෙන්න මේ ත්‍රිලක්ෂණය අවබෝධ වෙච්ච දවසට තමයි අපි සංකතේ කලකිරෙන්නේ. ඇහි රූපී චක්කු විඥානේ කලකිරෙන්නේ. අන්නේ කලකිරුණු තමයි ඒක අතහරින්නේ. ඒක අතහැරුණොත් තමයි ඒකෙන් මිදෙන්නේ. ඒ කියන්නේ මෙන්න මේ තැනකට අපිට එන්න පුළුවන් වෙන්නේ. ඒ හින්දා දැන් මම කීපක පටල ගන්න එපා කවදා හරි දවසක අපි මිදෙන්නේ උදේවැය කියන නුවණ ජීවිතයේ වෙලා බම්බියක් පමණේ ශරීරය තුල වාසයට ආවෝ. දැන් ඒ ඇත්ත නොදක අපිට මේ ලෝකය කියන එකක් හම්බ වෙන මම ඉන්නවා මගේ අම්මා තාත්තා දුව පුතා ඉන්නවා රන් රිදී මිල මුදල් තියනවා කියලා ඇත්තට මෙහෙම පරිහරණය කර අත්දැකීමක් අපිට තියෙනවනේ. අන්න ඒක බොරුවක් කියන එක අපිට තේරෙන්න ඕනේ. එතන ඇත්ත තේරෙන්න ඕනේ. අපිට අපි කලකිරෙන්නේ නැත්තේ අපිට හිතෙන්නේ ඇත්තටම මේ මිනිස්සු පුද්ගලයෝ ඉන්නවා ඉන්න හින්දා අපිට පේනවා මේ රන් රිදී මුතුමැණික් වටිනා වස්තු තියෙනවා තියෙන හින්දා අපිට හම්බ වෙනවා කියලා අපිට කීයටවත් තේරෙන්නේ අපේ ඒකද සංකතයි කියලා සකස් කරගෙන අපේ හිතින්ම ඒව වටිනවා කියලා වටිනා දේවල් හදාගෙන හිටින්ම අපිම වටිනාකම් හදලා. අපිම ගොවිතැන් කරලා මඤ්ඤොක කොටුවක් දාලා මඤ්ඤොක හදලා අපිම තම්බල කරනවා වගේ කරා. අපිම මේ රන් රිදී මුතුමැණික් කියලා වටිනාකමක් හිතෙන් අපිම හදලා අපිම රන් රිදී තියනවා වගේ අසුරු කරනවා. අපිම මේ දුවදරුව ගෙවල් දරුවල් කියලා ලෝකයක් හදලා ඊට පස්සේ දුවදරුව ගෙවල් දරුවල් තියනවා කියන තැනකින් අපිම අසුරු කරනවා. අන්න ඔය වගේ මෝඩකමකට මෝඩකමකින් අපි රැවටිලා කුටි වෙලා තියෙනවා. දැන් ඒක පේන්නේ. ඒ හින්දා ඕක නොපෙනෙන තා හිත අතහරින්නේ නෑනේවා. අපිට හිත කීයටවත් හිතෙන්නේ නෑ. හිතෙන් මේව වටිනාකම් හදලා කියලා ඒව වටිනවමයි. හිතෙන් මේ පුද්ගලය සත්‍යය කියනකම හදලා කියලා හිතෙන්නේ මේ සත්‍ය පුද්ගලය ඉන්නවමයි කියන තැනකින් තමයි පේන්නේ. එහෙම නේද? හරි. මම ඕක මම මේ කියපු වචනේ ඔප්පු වෙන්න පොඩි කාරණාවක් කියන්නම්කෝ. දැන් මේ අර ඉස්සෙල්ලා කතා කරපු ටික වෙනම එකක් ඈ. වෙනම එකක් කිව්වේ ඒ හේතුව ටික නිසා හටගත්ත ඵලය කියන තැනට අපි ආපු දවසට තමයි හේතු සකස් වෙන්නේ නැතුව සසර ගමන අවසන් වෙන්නේ. අද ඒ ඇත්තේ ඉන්න බැරුව මෝඩකමක් හදාගෙන දැන් මෝඩකම ඇතුලේ ඉන්නේ අපි. ඒකෙන් එළියට ආවමයි මෙතෙන්ට එන්න පුළුවන් කියලා දැන් මේ දෙවෙනි අදියර විස්තර කරන්නේ පූර්ව භාග ප්‍රතිපදාව. එතකොට ඒ කියන්නේ දැන් මෝඩකම ඇතුලේ ලෝකයක් අපිට හම්බ වුණානේ. අන්නේ ලෝකයේ ඇත්ත දකින්න එකක් මම මේ කියන්නේ. අපේ හිතින් මේ ලෝකය නිර්මාණය කරලා තියෙන වටිනාකමක් දීලා තියන්නේ. මේ පෙනෙනවා හෙනවා කියන ටිකක් මෝඩකමට තමයි පෙනෙනවා හෙනවා කියන දේවල් ඇතිකමට හම්බ වෙන්නේ. ඒක පැත්තකින් තබන්න දන්නේ නැහැ දැන්. එහෙම ඒවා තියෙනවා කියලා හම්බෙන්නේ අපිට. ඒ පෙනෙන ඇහෙන රූප තුලද තියෙන්නේ රූප තුලද තියෙන්නේ අනිමිත්ත නිමිති ගන්න බැරි වටිනාකමක් නැති හොඳ සහ නරක වශයෙන් බෙදන්න බැරි අනිත්‍ය ස්වභාවයෙන් දුක් ස්වභාවයෙන් අනාත්ම ස්වභාවයෙන් යුක්ත සිද්ධි ටිකක් හරි හරි මම උපමාවක් කියන්නම් <clears throat> දැන් ඕගොල්ලෝ ඉස්සරහා අපි ඉස්සරහා රුපියල් 5000 කොලයක් තියෙනවා කියනකො දැන් ඕක දිහා දැක්කහම ඕගොල්ලෝ අපි ඔක්කොටම මේක රුපියල් 5000ක් කියලා පේනවන්නේ පේනවා මේක ගත්තොත් කඩේට ගිහිල්ලා මෙච්චර මෙච්චර බඩු ගන්න පුළුවන් කියලා තේරෙනවනේ ඕගලන්ට තේරෙනවද ඒක වටිනවා නෙමෙයි ඒක වටිනාකමට මට පේනවා කියලා ඕගලන්ට තේරෙනවද නෑනේ ඔයගලන්ට තේරෙන්නේ ඒක වටිනවා කියලාමයි නේද? කඩදාසි කොලේ ඒ 5000 කොලේ වටිනවා කියලා තේරෙන්නේ. බලන්න ඒ හින්දා නෙමෙයිද අපි ඒ කඩදාසිය ගන්න හැඳලා මොකද ඒක වටින හින්දානේ. ඊට පස්සේ ওই කඩදාසිය මීයෝ කෑවොත්, වීරයෝ කෑවොත් හොරු ගත්තොත් අපිට පාඩුයි. මොකද ඒක වටින හින්දා කඩදාසිය වටින හින්දා නිකං කබඩ් ගන්න මේ අර යකඩ කඩන්නද බැරි සීප්පු ආන් ඒ වගේව හදලා දාන්න ඒ ඒ කඩදාසි එච්චරට වටිනවා. ඒවා කාටවත් ගන්න බැරි වෙන්න කඩදාසි ওই වගේ මිටි පිටින් බැඳලා දානවා ඒක ඇතුළට දාලා වහලා තියෙනවා. කාටවත් ගන්න බැරි නේ. ඒවා හරි වටින ඒවා. එතකොට ඉතින් ඒක වටිනාකමට දැක්කහම අපේ හිත ඒ පැත්තට ඇදිලා නොගියොත් තමයි පුදුමේ. ඒකෙන් ගලව ගන්න පුළුවන් වුණොත් තමයි පුදුමේ. අයි ඒව වටිනවනේ. වටිනාකම බැඳීලාම තියෙනවා. දැන් 5000 කොලේ වටිනවා කියලා ඕගලන්ට පේනවනේ. ඒ විදිහ තමයි ඕගලන්ට දැනෙන්නේ මේ මගේ දරුවාමයි කියලා. මේ මගේ මුණුපුරාමයි කියලා. මේ අපේ ගෙදරමයි කියලා. මේ අපේ කාර් එකමයි කියලා තමයි ඕගලන්ට පේන්නේ. වටිනවා. අපි පොඩි පරේක්ෂණයක් කළොත් දැන් අපිට හිතෙන්නේ අර 5000 කොලෙමනේ කියලා. ආණ්ඩුවේ නීතියක් දැම්මොත් අහවල් කාණ්ඩයට අයත් 5000 කොළ අද රෑ 12න් පස්සේ අවලංගුයි කියලා කිව්වොත් මොකක් වෙයිද? මොකක් වෙයිද? දැන් ඊගව දවසේදීත් වටිනවද? ඉතින් මට කියන්න ඕගොල්ලෝ ඒ කඩදාසිය වටිනවා නම් ඊයේ ගොඩාක් වටිනවා අද නොවටිනව වෙන්න පුළුවන්ද? එහෙනම් මට නොතේරුණාට බලන්න ඒක වටිනවාමයි වගේ සජීවී කරලා තියෙන හැටි අපේ මනසෙන් මනසින් ඒකේ වටිනාකම දීලා තියෙන කියලා හොයන්නවත් පුළුවන් වෙලාද අපිට? දැන් ඊයේ දවසේදී වාහන යනකොට 5000 කොලයක් වැටලා තිබුණොත් නවත්තලා අරගෙන හරි යනවනේ. දැන් අද රෑ 12න් පස්සේ මේ 5000 කොල අවලංගුයි කියලා දැම්මට පස්සේ 5000 කොල එකක් නෙමෙයි 3 4ක්ම පාරේ වැටලා තිනු ඕගොල්ලොත් යනවා. වාහනේ නවත්තලා ගන්නවද? දැන් අවලංගුයි කිව්වට පස්සේ අර මිටි මිටි බැඳලා අර යකඩ තේප්පුළු දානවද? ඇයි? දැන් වටින්නේ එහෙනම් දැන් වටිනාකම ලැබිලා තියෙන්නේ ඒක දිහා බලන මනසින්ද ඒව වටිනාකමද වෙලා තියෙන්නේ කියලා බලන්න. ඔන්න ඕක තේරුණුත් විතරයි ඕගොල්ලෝ මේ කොළෝලියෙන් අයින් වෙන්නේ. ඒ වගේමයි හොඳට මතක තබා ගන්න මට දරුවා කියලා පෙනෙන එකත් ඔන්න ওই විදිහටමයි වෙලා තියෙන්නේ. මට මුණුපුරා කියලා ඕගලන්ට දැනෙන කමත් ওই 5000 කොලේ වගේ ඕගලන්ට තේරෙන්නේ මගේ මානසික ඡායාව වැටලා නේද මේ රූපේ මුණුපුරා කියලා මෙච්චර ඇත්ත කරලා තියෙන කියලා තේරෙන්නේ අර ප්‍රඥාප්තියක් දැම්මහම මේ ප්‍රඥාප්තියක් පැනෙවුවාම අතරෑදුල හැම්පස්සේ අවලංගුයි කියලා ටක් ගාලා උනේ ඒ දිහා වටිනාකමින් දැන් ඕගොල්ලෝ බලනකම අයින් කරගත්ත එකයි උනේ දැන් ඕගලන්ට තියෙන එක වටින්නේ නැහැ කියලා බලනවා. එතකොට මොකද උනේ? වටින්නේ නැහැ වගේ පෙනුණා. දැන් ඉතින් ඒ 5000කොලේ හෝමියෝ කෑවත් ප්‍රශ්නයක් නැහැ, වීයෝ කෑවත් ප්‍රශ්නයක් නැහැ, කවුරුකටද ප්‍රශ්නයක් නැහැ. වටින්නේ නැති හින්දා දුකක් නැහැ. ඒ වගේ බුදුහාමුදුරුව අපිට පෙන්නවා මෙන්න මේ රූප ටිකේ දරුවා මුණුපුරා කියලා බලපු වෙනුවට මේක සතර මහා ධාතු කියලා බලන්න මේක අසුබයි කියලා බලන්න මේක කුණුප කියලා ටිකක් බලන්න කියලා මේ දිහා බලන්න අපේ මනසෙ මෙහිමක් වෙනවා. මේ මේ විදිහ ටික ටික ටික ටික බලන්න හුරු වෙන්න පුළුවන්. ඕගලන්ට ගාලා තේරෙයි ඇත්තටම මේක රූපයක් නේද? මගේ මනසේ තියෙන ඡායාව නිසා මගේ දරුවා මුණුපුරා කියලා පෙන්ලා තියෙනවා මිසක රූපේ දරුවා මුණුපුරා හින්දා නෙමෙයි. මගේ මනසේ තියෙන ඡායාව නිසා මේ රූපේ දරුවා මුණුපුරා වගේ පෙන්ලා තියෙන්නේ. කියලා රූපය ඇත්ත ඇති බලනකොට අර 5000 කුලේ පෙරපොසු වෙනස පෙවුනා වගේම මේ රූපය කියන එක ධාතුවයි දරුවයි කියලා අද පෙනෙනදී මනස වෙනස් කරලා හදන්න පුළුවන් කියලා තේරෙයි. එදාට අත්ති කායයතු පනස සත්‍තිපච්චපටිතා හොත් සත්‍ය පුද්ගලෙක් නෝ සත්‍ය පුද්ගලෙක් නෝ කය පමණක් ඇද්ද යන සිහිය ඕගලට හොඳින් එළඹ සිටිනවා මෙහෙම බලනකොට බලනකොට බලනකොට වෙනද වගේ දරුවා මුණුපුරා කියලා තමන්ගේ මනසේ තියෙන විතර්ක ඒ රූපේ ඇත්තේ හැපිලා හිටින්නේ නැති දවසක් අන්න ඒ වගේ පෙවුනොත් විතරක් ඕගොල්ලෝ මේ පොළොව බදාගෙන ඉන්න කමෙන් හිත අහකට ගන්නේ. නැත්තම් ඕගොල්ලන්ට තේරෙන්නේ රන් රිදී මුතුමැණික් තියෙනවාමයි. දරු මුණුපුල්ලෝ ඉන්නවාමයි ගෙවල් දොරවල් තියෙනවා අර පන්දහකොලේ වගේ තමයි මේකත් දකින්නේ මේ මම කියලා දකින්නේ දැන් තමන්ගේ ශරීරෙට අර පන්දහකොලේ වටිනවා කියලා පෙනෙනකමයි මේ කම මම කියලා දකිනකමයි සමානයි ආණ්ඩුවේ ප්‍රඥාප්තියක් ගමුත් අදරයදලයන් පස්සේ පන්දහකොලව ලඟුයි කියලා අරක දිහා බලන මිම්ම වෙනස් වෙනවා වගේ බුදුරජාණන් වහන්සේ පෙන්වන ප්‍රඥාප්තිය මේක බලන් 12 වශයෙන් අසුබ වශයෙන් හැබැයි මේක ටික කාලයක් යනවා. හරිද? ටිකක් බලලා මනස වෙනස් කරගත්ත ගමන් මෙහෙම බලනකොට මම කියන එක නැතිලා පෙනේ. Tamanට තේරෙයි මේ තරම් අනිත්‍ය වෙන ලෙඩවීම ස්වභාව කොට මහලු වීම ස්වභාව කොට මරණයේ ස්වභාව කොට ඇති මේ කය මම කියලා මගේ කියලා මගේ ආත්මය කියලා උපාදාන කරගෙන දුක විඳින එකේ කලකිරන දවසක් එනවා එදාට. මම මේ ගත්තේ කය නෙමෙයි මම කියලා දුක නේද කියලා පෙනේ යෝගලන්ට. එදාටයි පේන්නේ. මම මම කියලා තින්නේ ලෙඩවීමට නේද? මම කියලා තින්නේ මහලු බවට නේද? මම කියලා තින්නේ මරණයට නේද කියලා තේරි කය නෙමෙයි මේ මම කියලා තින්නේ දුක නේද කියලා. ඒක තේරෙන්නේ මොකද්ද? මේ කය මමම නෙමෙයි මම කියලා බලන්න බලන්න මම වෙනවා. දැන් ධාතු වශයෙන් බලනකොට මම කියන එක දිය වෙලා මම නෙමෙයි වගේ පේනවා කියලා දෙපැත්ත පෙවුණු දවසට. ඒ කියන්නේ 5000 නෙමෙයි වටිනවා නෙමෙයි කියලා පෙනුණු මනසටයි අනේ මේක වටිනාකමට පෙනිලා මේ 5000 කුල කැඩීම කැඩීම නැතිවීම නිසා වින්දනං දුක් මොන්නතරම් මෝඩකමකින්ද අපි දුක් විඳලා තින්නේ කියලා පෙනෙයි. මොකද්ද? 5000 කොලේ වටින්නේ නැහැ කියන එක දැකපු දවසට. වටිනාකමින් දැකපු දුක් බැඳිලා දුක් විඳපු එකේ කලකිරෙන්නේ වටිනාකම ගෙවුණු අත්දැකීම ලැබුණු මනසකට. මම මේ කියන එක තේරෙනවද? ඒ නිසා අපි අර කතා කළ තැනට අර පුරාණ කර්මෙන් හටගත්ත විපාක ස්කන්ධ ටිකට විපාක ස්කන්ධ ටිකට ආපහු අපිට එන්න පුළුවන් උනොත් ඕකට කියනවා උපංගෙ දෙට්ට පියනවා කියලා. මේ කෙරවලක් නුපෙනෙන දුක්ඛාගත භව ගමන සංසාර ගමන මෙතනින්ම අපිට අවසන් කරන්න පුළුවන්. ඒ සඳහා කරන්න තියෙන්නේ වෙන කිසිම දෙයක් නෙමෙයි. ඇත්තටම ඇත්ත වූ ස්කන්ධයන්ගේ ඇතිවීම නැතිවීම දන්නවා කියන නුවණ ජීවිතය වෙන තැනට ගන්න එක විතරයි. රහතන් වහන්සේ නමක් කියන්නේ ඒ නුවණ ජීවිතය වෙලා. ඒ නුවණ ඒ නුවණ විසින් දකින්න ඉස්සලා තිබ්බා කියන පැත්ත දිය කළා දාලා මේ හේතු ටික නිසා හටගත්තා කියන නුවණ විසින් දකින්න ඉස්සලා තිබ්බා කියලා අතීත පැත්ත උදුල්ලලා දාලා වැය කියන වැය දකිනවා ස්පර්ශ නිරුද්ධ වෙනවා නිරුද්ධ වෙනවා කියලා දකින නුවණ විසින් දැක්කට පස්සේ තියෙනවා කියලා අනාගතය කියන අන්තය ඇතිකම උදුරලලා දාලා වර්තමාන පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතු නැති වෙනවා කියන දර්ශනයක් දීලා අපි ගාව අද ඇත්ත වෙච්ච පොළොව ගලවලා දානවා ඊට පස්සේ ඕක ඇතුලේ ගෙවල් දුරවල් යාන වාහන ඉඩකඩ මුල මුදල් කියලා කොච්චර සංයෝජන තිබ්බත් ඒවත් එක්කම තමයි ගිලා බහින්. ඊට එහා වෙන ඇත්තක් නෑ යාට කෙනෙන දි ස්පර්ශ නිසා පේනවා ස්පර්ශ නැතුව නැති වෙනවා කිව්වහම පොලොක් හැදෙන්නේ. හැබැයි එතෙන්ට එන්න අපේ මනසේ කෙලෙස් බර අඩු වෙලා තියෙනවා. ඔන්න උතෙන්ට ආවහම භව ගමන අවසන්. උතන නොඉන්නාකම නිසා වැරද්දක් වෙලාද හැදිලා තියෙන සංයෝජන අන්න ඒ ටික අඩු කරගන්න තමයි මම කිව්වේ වටිනාකම තියෙන දේවල් අපිට හම්බ වෙනවා නෙමෙයි අපිම වටිනවා කියලා යමකට වටිනාකමක් දීලා අපි දන්නේ නැතුව වටිනා දේවල් තියෙනවා වගේ අසුරු කරලා මේ තියෙනවා අපිම ධර්ම උණුපුරෝ තියනවා කියලා අපේ හිතින්ම බලලා ඔකට පෙන්වන්නේ සංඛාරය පටපණුවක් වගේ කියනවා. පටපණුවට නැරෙන්න වෙන්නේ ඌ බඳින කෝෂය නිසාමනේ. අර අර ක්‍රෙඩි ගන්න අර අර උඹ බඳින අර කෝෂේ නූල් ගන්න තම්බලා ඌට මැරෙන්න වෙන්නේ මොකක්ින්දද? ඌ බඳින කෝෂේ නිසා. ඒ වගේ පෙන්වනවා සංඛාරය කියන්නේ අපි කෙනා කෙනා විසින් ඇති කරගන්න කර්මය නැමැති කෙලස් කර්ම නැමැති කෝෂය නිසා අපිම දුකටපත් වෙනවා. අපිම සසරට වැටෙනවා. අයසාව මලං සමුට්ඨිතං තදුට්ටාව තමේව කාදති එවං අතිදෝන චාරිණං සකකම්මානේ නයන්ති දුක්ඛති. යකඩෙන් නැගුණු මලයේ ඒ යකඩෙම කල විනාශ කරනවා. මේ යකඩෙන් නැගුණු මලයේ වෙන යකඩයක් කල විනාශ කරනවද? නෑ ඒ යකඩ වෙනස් ඒ වගේ නුවන් නැති ලෝකයක් තමන් තුළ ඇති කරගන්න කෙලෙස් වලට තමන්වම පිච්චෙනවා. ඒ නිසා අපි මේ ඇත්ත නොදන්නා අවිද්‍යාවෙන් ඇති කරගත්ත කෙලෙස් වලින් අනන්ත සංසාර කාලයක් අපම දුක් විඳා. දැන් මේ දුක අපිට අවසන් කරගන්න පුළුවන් මම විදර්ශනා ඥාන භාවනා ගැන ගොඩක් මේ වෙලාවේදී මතක් කළේ නැහැ. නමුත් ඒ භාවනා ක්‍රම ලෝකේ තියෙන දේවල් වැරදි නෑ බුදු ගුණ අසුභය මරණය ආනාපාන සතිය ඔය සත්තු පුද්ගල භාවයට හම්බෙන අරමුණු නාම රූප වශයෙන් විදර්ශනා කරන හැටි එතකොට සතර මහා ධාතු වශයෙන් අසුභ වශයෙන් නවසේවිතික වශයෙන් බලන හැටි අපිත් පෙන්වලා තියෙනවා තව බොහෝ ස්වාමීන් වහන්සේලා තව තැන් තියෙනවා ඒ වැසුරු කරගෙන මේ ලෝකයේ ඇති වෙන ඇත්ත වෙච්ච එක ගෙවා ගන්න. මට ඕන උනේ එක දෙයක් විතරයි ඔයගලන්ට පෙන්වන්න. සසර ගමන අවසන් කරන්නේ අන්න අර උප්පත්ති වශයෙන් එන දවසේදී සැබෑවටම තිබුණ ඇත්තක් තිබුණ අන්න එතෙන්ට අපි ගිය දවසටයි අන්න එතෙන්ට එන්න කියන පණිවිඩය මට දෙන්න ඕනකම තිබුණේ මෙන්න මෙතෙන්ට ආවහම අලුතෙන් හේතු ධර්මතා පහ උපදින්නේ නැහැ එහෙම වුණොත් අනාගත ඵල ධර්මතා පහක් හැදෙන්නේ නැහැ ඒ තමයි සතර අවසන් වෙනවා කියන එක අද කර්ම භවය නැති කළොත් අනාගතයට උප්පත්ති භවය එන්නේ නැහැ ඒකට අපිට කරන්න තියෙන පුරාණ හේතු පහට හටගත්ත විපාක ධර්මතා පහ තුල නුවණින් ජීවත් වෙන එක විතරයි. ඒ නුවණ කිව්වෙත් වෙන මොකද නෙමෙයි මොකද්ද නුවණ? මොකද්ද මං අන්තිමට අල්ලලා දුන්න නුවණ? උදේ වේ දන්නා නුවණ. මේ ආයතන ටිකක් ගන්න. ඒ උදේ වේ දන්නා නුවණින් කරන්න මොකද්ද? අද අපේ තියෙන ලෝකේම දිය කළා හරිනවා. එකක් දෙකක් නෙමෙයි. අද අපිට ඕගොල්ලන්ට ඇත්තම ඇත්ත වෙලා ඉන්න දුව පුතා ගෙවල් දුරවල් යාන වාහන ඉඩකඩ මිල මුදල් රන් රිදී මුතු මැණික් තමන්ගේ අත්පය ඇහැ කන දිව නාසය ශරීරය ඉඳගෙන හිටගෙන ඉඳගෙන ඇවිදින හතර ඕවා තමයි ගුඩි කණ ඒවා. ඕකේ තමයි ජරා මරණ. ඕගොල්ලෝ දන්නවද ඔය ඔක්කොම ටික ඔක්කොම ටික උදේවේ දන්නවා කියන මෙන්න මේ චූටි නුවණින් දිය කළම හරිනවා කියලා මේක හරි අద్భుත ආශ්චර්යමත් සිද්ධියක්. අද අපිට දැනෙන මට්ටමට වඩා ඒ උදේවේ ගොඩාක් බලවත්. ඒ කියන්නේ ඇහැට පෙනෙන රූපමනේ මම පොඩි ඇඟවීමක් අන්තිම වශයෙන් කරනවා. ඇහැට පෙන්නේ මොනවද? රූප. වර්ණ සතහන් රූපනේ. රූප කියන්නේ ඇහැට සාපේක්ෂව බාහිර ඒවානේ. බාහිරයි. ওই රූපයක් ඇතුලේ අපේ ජීවිතේ තියෙන්න පුළුවන්ද? දැන් රූපාය චිත්‍රයක් ඇතුලේ ඕගලන්ගේ අතපය හතර තියෙනවද? ඕගොල්ලෝ ඉඳගෙන හිටගෙන නිදා ගන්නවද? නෑ. මෙහෙම බැලුවහම මේ පේන්නේ රූපනේ. දැන් අපි මේ කොච්චර ඇත්ත කියලා ගත්තොත් ගත්තත් කැමරාව කරගෙන මෙහෙම ෆොටෝ එකක් ගැහුවොත් මේක ෆොටෝ එකක් නේද? ඒකෙන් දැන් මේ ෆොටෝ එකක් තියෙනවා. ඒක තමයි ඒකේ වැටුනේ. හරියටම හේතු ටික නිසා ස්පර්ශය නිසා පෙනෙනවා කියලා පෙනෙනකම හදාගත්තොත් ඒ රූපය ගත්තාම එහෙම බැලුවත් මෙහෙම බැලුවත් දෙකම රූපමයි. මේම පේනකොට මේක රූපය වුණොත් කෝ අපි ඇඟ දැන් අද අපි මේ රූපායතන රූපායතනයේ ඇතුලේ අතපය හතර පේන්නේ කෙලෙසයකට. ආන් ඒ වගේ ගැඹුරකට යනවා. හරිද? එච්චර ගැඹුරකට ගෙනියනවා. මේ මම කියලා පණවන්න තැනක් නැහැ. ඉඳගෙන හිටගෙන නිදාගෙන ඇවිදිනවා කියන හතර ඉරියව්වම පනවන්න පුළුවන් මේ මේ පෙනෙන සිද්ධි රූපායතනිය උන් මම කියන එක ගැඹුරුයි නමුත් ඕගොල්ලන්ග ගෙනියනවා එහෙම අපි රහතන් වහන්සේ නමක් මේ ඉරියව්වකින් දැක්කට රහතන් වහන්සේ කියලා කියන්නේ ඉඳගෙන හිටගෙන නිදාගෙන ඇවිදිනවා හතර ඉරියව්වෙම මිදුණු මේ ලෝකෙ කිසිවකට චින්තනය කළ නොහැකි ලෝකයා යම් රූප වේදනා සංඥා සංකාර විඥානක රහතන් වහන්සේ පනවයි නම් ඒ රූප වේදනා සංඥා සංකාර විඥානේ මිදිච්ච මනසක් තමයි රහතන් වහන්සේට තියෙන්නේ. ඒ කියන්නේ අපි කවදා හරි දවසක ආංගර උපංගෙ දෙට ගියොත් මේ ජීවිතේම ලෙඩ වෙන මහලු වෙන මරණයටපත් වෙන මේ කයෙන් අපේ මනස මිදෙන්නේ මරණයෙන් පස්සේ නෙමෙයි මේ ජීවිතේදීම මේක විද්‍යාවක් විද්‍යාවක් මෙහෙම පෙනෙනකොට මේ සිද්ධිය ඇහැයි රූපේ චක්කු විඤ්ඤාය නිසා පෙර නොතිබීම පේනවා. පේන දෙයට මගේ බඩ මගේ ඇඟ කිව්වා පේන දෙයට. අනිත් පැත්ත බලනකොට ඇහැ රූප චක්කු විඤ්ඤාය පේන දේ ඉතුරු නැතුව නැතිනකොට ශරීරය තියා එහෙම මෙහෙම පෙවුණු රූප සටහනකට ඉතුරු වෙන්නේ. ආන් ඒ වගේ ගැඹුරු තැනකට ආවහම රූප බලන මම, සද්ද අහන මම, ගඳ සුවඳ ලබන මම, රස විඳින මම, ස්පර්ශ ලබන මම, හිතන මම කියලා හත් වෙන්නෙක් ඉන්නවනේ. අන්න ඒක දිය වෙනවා. රූප බලනවා, සද්ද අහනවා, ගඳ සුවඳ ලබනවා, රස විඳිනවා, ස්පර්ශ ලබනවා, හිතනවා කියන ධර්මතා හය විතරයි තියෙන්නේ. හයම කරන්නා වූ මම එකතු උනේ දකින දකින දේ එකතු වෙලයි. උදේවැය ඥානෙ නැති නිසායි හත් වෙන්න එකතු උනේ. රූප බලන මම, සද්ද අහන මම, ගඳ සුවඳ ලබන මම කියලා ඔක්කොම කරන්න එකතු වෙච්ච ටික තමයි දිය වෙන්නේ උදේවැය ඥානය. එතකොට රූප දකිනවා, සද්ද අහනවා කියන ධර්මතා ටිකක් තියෙයි ඉතර ජීවිතේ. රහතන් වහන්සේ කියන ධර්මතාවය. අපි වගේ තව කෙනෙක් නෙමෙයි. එතන පැවැත්ම පුළුවන් නම් තේරුම් ගන්න. අපි වගේ දුක් විඳින්න තඩි කයක් නැහැ. ස්පර්ශය නිසා පේනවා, පේන දෙයට හිතනවා කියනවා කරනවා. ස්පර්ශ නිරුද්ධ වෙනව නිරුද්ධ වුණා නිරුද්ධ වුණා කියන නෝන ඊගා විඥාණයෙන් තියෙන. එච්චරයි. ඇහෙනවා කියන සිද්ධියත් එහෙමයි. ඒ පෙනෙන්නේ මට ඇහින්නේ මට කියලා කෙනා නැහැ. කෙනා ඉතුරු උනේ ඉතුරු උනේ මොකේද? මොකේද ඉතුරුනේ? අන්නර පොළොව ඉතුරු උනේ. උදේ වේ නොදන්නා නුවණටයි හත් වෙන එකතුනේ. අන්නේ හත් වෙන්න තමයි ඕගොල්ලෝ මේ ආර්ය ශ්‍රාංග මාර්ගෙන් අයින් කරන්නේ. හත් වෙන්න කියලා කිව්වේ රූප දකින සද්ධාහන මම නේ. එතකොට ධම්ම එතෙන්ට කියන ධම්ම කියලා ධම්ම වෙනවා කියලා කියන්නේ ධර්මතාවය. පෙනෙනවා හේතු ප්‍රත්‍යයයි. පෙනෙන දේ දන්නවා ඒකද හේතු ප්‍රත්‍යයයි. පෙනෙන දේ දන්න බවද දන්නවා. ඒකද නෝන එච්චර. හ්ම් අන්න එතෙන්ට ආවහම මෙන්න මේ ගුටි කණ්ඩ බැනුම් අහන්න තියෙන ශරීරයෙන් මෙතන සීති භූතෝස්මනි භූත. ඉතින් අද මේ වගේ මගේ අනුබුදු මිදු මහරහතන් වහන්සේ අද වගේ දවසක මේ සසර දුක් විඳින ඔබටත් මටත් මෙන්න මේ වගේ නිවීමේ පණිවිඩයක් තමයි අරගෙන ආවේ. ඒ මහෞත්මයන් වහන්සේලා අපි වෙනුවෙන් පෙන්නපු ගෙනත් දුන්නු ඒ නිවීමේ පණිවිඩය ගෙනත් දුන්නාට කෘතෝපාකාර ගුණ සැලකීම් වශයෙන් ඒ මහෞත්මයන් වහන්සේලගේ වචනේ අහලා ටිකක් ටිකක් හරි අපිට ප්‍රතිපත්ති ධර්මය හැසිරෙන්න පුළුවන් වුණොත් ඒ තමයි තුනුරුවන්ට අපි ප්‍රතිපත්ති පූජාවෙන් පූජා කිරීම. ඉතින් ඒ සඳහා අද කදිම දවසක් අද මේ පෙරවස් සමාදන් වෙච්ච වෙලේ මේ ධර්මය අහලා ඒ වගේම දවස පුරාවටම පුළුවන් තරම් හිත කය වචනේ සංවර කරගෙන මේ අහගත්තු විදිහට ධර්මයේ ටික ටික ප්‍රගුණ කළා මේ දුක්සහගත සසර හැම දිනාම ගෙවා ගන්නට උත්සාහවත් වෙන්න වීරිය කරන්ට කියලා මතක් කරනවා ඒ සඳහා මේ දේශනාව ඔබ සෑම දිනාටම හේතු උපනිශ්‍රය වේවා කියලා අද මේ දේශනාව තුළින් ජනිත වෙච්ච සීල කුසල් අපි අනුමෝදන් කටයුතු තැන්වලට අනුමෝදන් කරමු විශේෂයෙන්ම ලෝකයේත් සම්බුද්ධ ශාසනයත් මේ පින්වතුන් මේ පින්වතුන්ගේ ගෙවල් දොරවල් රැකරක්ෂා ආදී ස්ථාන්ත අධිග්‍රහිත ශාසන මාමක ඉෂ්ඨකාරක සීළු දිව්‍යෝ මේ පින් අනුමෝදන් වෙත්වා දිව්‍යයන්ගේ දිවිසුරු වඩා වර්ධනය කරගනිමින් දිව්‍ය පතන බෝධියකින් උතුම් නිවන සැනසෙත්වා දෙවියන්ගේ ආරක්ෂාවද මේ පින්වතුන් සෑම කෙරෙහිම නිබඳව නිරතුරුව ලබා දෙත්වා කියන අදහසින් අපි දෙවියන්ට පින් අනුමෝදන් කරමු ආකාශත්තා චබුම්මත්තා දේවානාකා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු බුද්ධ ශාසනං ආකාශත්තා චබුම්මත්තා දේවානාකා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු බුද්ධ ශාවකං ආකාශට්ටා ච බුම්මට්ටා දේවානා පුඤ්ඤන්තං අනුමෝදිत्वा බෝධයන්තු සම්පදං